danna ashe Allah ekkavantaras karange Allah menui alkom bevun haggwegen wa ehen evvesilaha kunuye emme furatamis allahumi waajibu kurawwi insaanayan ilmu sababaki ilmu nati evves kame neegena insaanayak ilmu hurima enen egeni ilmaki ilmuge maaneki engum denegatum ema ilmu neti insaanayak evves echneegen allah ekkawanta kuraka evves neegen allah wodigen waakan neegen rasulullah sallallahu alaihi wasallam වඩාගෙන් කන්නේගෙන එහෙම ඉල්මු එම්ම ෆරතම වාජිබ් කරන අල්ලාහ් සුබ්හානහු තාලා කරන ෆාලම් දන්නාෂේ උංගෙනේෂේ දෙනගන්නාෂේ අන්නහු ලා ඉලාහා ඉල්ලාහු අල්ලාහ් සුබ්හානහු තාලා ෆියවා අලකම් වෙමුන් හග්ගුවගෙන්වා එහෙන් එව්වසී ඉලාහ කුනුයේ එංකමු ඉමාම් බුඛාරි එකලේක ෆානුගේ සහීහුගේ ඉස්මි විදාලවනි බාබුල් ඉල්මි قبل القول والعمل එකලේ ෆානු බාබුමි ගෙන්නවනි එකලේ ෆානුගේ සහීහු sahīhuga ei kirti qur'āna fahu den mi bimmati goi emme sahhafai ei as-sahīhul bukhari sahīhul bukhari efatuga kalifan midalani babu al-ilm qabla al-qawli wal-amal ege mi vidalwani emme furatama ilme ei bunuma amalu kuruma buraves kurin bas bunuma yang amalu kurumuge kurin emme furatama ves ilmu denegatu ඒකේ දලීලෙක් ගොතුන්ස කලිෆානු කියන ඉමාම් බුඛාරි මේ විදාලවනි ඒකේ දලීලෙක්ගේ ගොතුක දෙන්නේ මේ දෙන්න වුණු ආයේ ඒ ෆාලම් අන්නහු ලා ඉලාහා ඉල්ලල්ලාහ් වස්තග්ෆිර් ලි දම්බික් දන්නාෂ දෙන ගන්නාෂ එංගි ගන්නාෂ අන්නහු ලා ඉලාහා ඉල්ලල්ලාහ් අල්ලාහ් මෙන් විල්කොම් බෙබුන් හග්වගම් වහෙන් එව්වස ඉලාහ කුනොවේ වස්තග්ෆිර් ලි දම්බික් අදි තිබා තිබාගේ ෆාහුස්සවමන් එදී අල්ලාහ් සුබ්හානහු වතාලාගේ හදරත දන්නාෂ ehma engum mi emme foratama kamaka allah subhanahu wa taala wodigem wa kama ekalaange wodigem wa tana mikankan komme muslima kuwas dene gannan jehena wajibu egem be mikan tatta dene gato den devana masale kam mioti alla al amalu bihi e ena dene gai dene gatumuge macchan ena amalu kurun engunu echchakan amalu kurun mi deenuge kantata ki mi hama ekani maalumaten nu maalumatata ka nu ungenen jeheni kiye mi deenuge kantata ungenen jeheni amalu kurumatta kaaya කීර්ති ගුරුවන් අලගොන්නමෙන් කියවන් ජෙහෙනි ඒගේ මාන අලගොන්නමෙන් දෙනගන්න ජෙහෙනි යන් අමල කුරුමට්ටක එහෙන්කම රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලමගේ අස්හාබ බේකලුන් දන්නවනි තිමන් නමෙන් තිමන් නමෙන් ගුරුවන් නා යන් අමල කුරුමා එකුවකිගේ උගෙනුනේ timannamen qur'ana yang amal kurma eku ekige ungenuni maay allah rasulullah abdullah ibn umar umar ge faanu ge darikalun abdullah ibn umar ekalege faanu baqara sura 10 kurevi an aharum hama ekani baqara sura e zamana kiyei effahar echekiyar 10 wa zamanen ei effahar mi kahle bodeti foiffain ebe kalun effahar kiyani ebe kalun nan hunnani 10 wefa ekamaku ibnu umar ma allah rasulne ve ibnu umar ekalik fanaki rasulullah sallallahu alaihi wasallam heki devva fani ekalik fanaki war taqwa ver be ekalekkama ei hafsa ge kokko rasulullah sallallahu alaihi wasallam ge amikamalun hafsa ekamanage kokko ei abdullah ibn umar ekamanan erriyaku nabi sallallahu alaihi wasallam hadis forni kamblege kokko yaki abdullah ibn umar ki war taqwa ver be ekaleke ekalege fan baqara surah 10 kurvi an aharam miharu emmas duahun kudin das kollana miharu adi e zamana ki efaru kiyar daswa zaman mi zamana ki haiddi faru kiyagen daswa zaman mi zamana ki ekama ko mi zamanu ke kudin wes baqara suren e bedas kure emmas duahun yaagana ke emmas duah emmas duahun e bedaswe ekama ko abdullah ibn umar das kure an aharun e kihinetto අබ්දුල්ලාහ් ඉබ්න උමර් බකරා සූරේ 10 කුරවි එහුරිහා ආයතකන් අමල කුරුමා එකුගා ඒගේ මානයා යන් අමලු කුරුමා ඒකුගා අල්ලාහ් වන දස්කරවි එහෙන් වේගෙන් අන් අහරුයි ඒගේ මි බුණනි කී කේතෝ ඒගේ මෆ්හුම කී කොබෑතෝ ඒ හුරිහා ඉච්චක ඒකු එකලේ ෆාන උගෙනුනි එහෙන් කමුන් එගේ එච්චකන් අමල කුරංජෙහෙ එගේ එච්චකන් අමල නොකොෆියා ඒ වරබ්බඩු අසාබ් ගියාමෙද්ද හොග ලිබේනකම එගේ එච්චකන් අමල නොකුරුන් ගියාමෙද්ද හොග සෙෆද බොඩති අසාබේ නං එබහුරි කව්වල ගොය සෙබහුරි බොඩති අසාබේ නෑ කව්වලුග එගේ ඉච්චකන් අමල් නුකුරා මීහා කව්වලුග එනගේ අසාබකි හිලේකුන් එන බෝ ෆිස් ෆිස් කො ගියාමිද්වා හමයන් හොරම් ෆිස් ෆිස් දෙ මලායික මලායික බේකලක් එනගේ බෝ ෆිස් කුරුමුග ගියාමතා හමය බොඩු හිලේකුන් බොඩු හිලේ එනගේ බොල වට්ටාලෙවෙනි ඒ හිල එනගේ බොල වට්ටාලෙවේ හිඳු එනගේ බෝ ෆිස් ෆිස් වෙගෙන්දේ දැන් අනෙක් කාසේ මලායකතා ඒ හිල හිප්පවාගෙන් ආස් අන්නයිර එබෝ ඔන්නනේ අනෙක්කාස් ඔන්න ගොතර රංගලවෙෆා අනෙක්කා එබෝ බලුගේ මච්ච වට්ටන ඒ ගොතක් කියාමතා හමය එයි එගේ එච්චකන් අමල් නොකරමි උන්න එහෙම මිදීනුගේ හුකුම්තකා මිදීනුගේ නස්සුතන් අලගොන්න මෙන් උගෙනෙන් ජිහේනි යන් අමල් කුරුමට්ටකා මාලුමාතට්ටක එන්නු මාලුමාතට්ටක උගෙනෙන් ජියා දෙම්මේ මිදෙන්න උන අසාබ එන කව්වලගේ සෙවහොරේ අදි කියාමෙත් දහෝගේ සේනා ගදෆද වෙගෙන් වා අසාබුගේ තිරෙන් එන ඉල්ලා ලෙවෙන් කියාමෙත් දහෝගන බුඛාරිගේ රිවායතෙන් මේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම හදීස් වල කුරවණි කියාමෙත් දහෝග නරකයන් ඉල්ලා ලෙවෙන මීහෙකේ ඒන නරකයන් ඉල්ලා ලෙවමුන් ඒනගේ බඬු ඵඩා ඒනගේ ගොහරු නිකුන්නානේ බඬුන් එහිඳු ඒන ඒ ගොහරු වශාගෙන් උඩීග හිමාරු එම්පුරේ ෆදාන් එම්පුරේනේ හැම එහිඳු නරකවන්තවරෙන් ඒනගේ ගාත අන්නානේ ඈස් දන්නවානේ <clears throat> බල කලේ මිතනන් අන්නන් ජෙහුනි කීවේ කලියකි අහරමන්නම් හේයකන්තත්තකන් අමරකොන් නොබෑකන්තත්තකු මනා කුරිමීහක කීවේ කලේ මිතනන් අන්නන් ජෙහුනි එහිඳු ඒන දන්නවානේ ආයකේ තිමන්න හේයකන්තත්තකන් අමරු කුරීමේ එකමකු තිමන්න හුදු එකන්තත්තකෙන් නොකුරමේ නොබෑ අමලතකු නොබෑ කන්තත්තකු මිස්තකු මනාකොන් උළුනේ මේකමකු තිමන්න හුදු සිරු සිරු එකන්තක් කුරමේ එෆද මීහාගේ අසාබ ගියාමෙද්ද හොගමි එහෙම විම මේ කන්තත්ත දීනව කන්තත්ත උගෙනෙන් ජීහෙනියන් අමල කුරුමට්ටක නමාදුගේ හුකුම්ත දෙනගනිෆ නමාද නමාදු කුරන් ජීහෙන එව්වගුතුනාලා zakaatuge hukumtan unganifa zakaidde enjihenena nisab hamawanam rodaage hukumtan unganifa e roda barabara furihamen hifanjehen migota waage diinuge huriha kamen ungenen jiheni yan amalu kurumattaka den miyoti e furataw miyoti engum den en amalu kurun den ehem mihunange bunedino emme furatama denegatun dini kantatta denegatun den en amalu kurun den timmana kamakam miwani ekama dawwatu dinu mistakunna anga dinu uganna dinu mistakunna uganna den jihe ba gon ben engece kiyawa ce rasulullah sallallahu alaihi wasallam hadis fulkoni ballighu anni walau aya තිමන් කලේගානුගේ අරිහුන් තියබෑමී හොම් මිස්තකුන්න ෆෝර් කොද්දේර එම්මේ ආයතෙන් නමවෙස් එම්මේ ආයතෙන් එංගුණු කමුගා වියස් ඒ ආය මිස්තකුන්න උංගන්න දෙන්ජි හේන් එහෙම මිදීන කීමි උංගෙනුම ෆොහයන් අමලු කොෆ මිස්තකුන්න ෆෝර් කොද්දෙන්ජි හේ දීනේ රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් කරවණි එකලේගාන දුවා කරවවණි ෆදමීහාය හේව දුවා කොද්දෙවවණි migotakkantakko fi komme mihako ekaleek faanuge midwaaga shaamilwaan allah rasulullah sallallahu alaihi wasallam hadis bakoni nadarallahu ra'an allah efada miha ujala koddevaashi sami'a minna maqalan fawa'ahu fahafidahu thumma ballaghahu kama sami'a allah subhanahu wa ta'ala efada mihako ujala koddevaashi eena timan kaleek faanuge kibain hadisen ungeni e hadis rangala dasko e ehem mistakuna for ko dimmiha efada miha Allah subhanahu wa taala efada miha ujala ko devashi qiyamad dogena suwaruge waddavashi mi wahake ki mi deenuga kamen ungenifa eti ehem mihunna for ko dimmiha ge sawab ema mi deenuge ilmu ungenen jiheni yan amal kurumattaka den eti mistakuna for ko dinu mattaka kiyawan anna miha ge wajibeng ei නුදනතිව මීහුන්නම් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ දීන් ෆෝර් කොත් දිනු සබබකි නබියුන්ගේ මකාම අදා කරන් තිබි බයකි දීනුගේ ඉල්ම හරි දීනුගේ ඉල්ම හරි කියාමෙද්දෝ ගවස් නබියුන්ගේ නබියුන්ගේ නබියුනා ජෙහිගෙන් දරජාය ගොතු නබියුනා ජෙහිගෙන් තිබෙන බයකි එයි මි දීනුගේ ඉල්ම හරි මි දීන් කියවාගෙන තිබි මීහු මි දීනුගේ ඉල්ම හරි නකි නබියුන්ගේ වාර්තා වෙරි නබියුන්ගේ මකාම අදා කරමට්ටකා තිබි මීහු රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම හදීස් වල කරවන්නේ ඉන්නල් උලමා වරසතුල් අම්බියා ඉල්මු එරින්නකී නබියුන්ගේ වාර්ත වෙරින්නේ ව ඉන්නල් අම්බියා ලම් යවර්රිසු දිනාරම් වලා දිර්හම අදි හමකරෝ නබී බේකලුන් වාර්ත මුදලෙක්ගේ ගොතුග දීනාරෙව්වස් දිර්හමෙව්වස් දුලෙන් නුකරවයි ව ඉන්නමා වර්රසුල් ඉල්ම එබේකලුන් වාර්ත මුදලේ ගොතුග දූ කරවවා ෆවා එච්චකී ඉල්මේ දීනුගේ ඉල්මේ فمن اخذه اخذ بحظ وافر ادين حاصل كفميها ادينك علم حاصل كفميها اين اي حاصل كري ورب بڑو نصیبك ورب بڑو نصیبك එහෙන්කම ඉල්මර්නකී නබියුන්ගේ වාර්තේ නබියුන්ගේ මකාමකී අල්ලාහගේ රිසාලතු මිස්තකුන්න ෆෝර කොද්දිනු එහම මිදීනුගේ ඉල්මු ෆෝර කොද්දෙන් තිබි බයකී ඉල්මු වරින් කුරීගේ උම්මත්තහුගා නබීබේ රසූල් බේ කලුන්ගේ මකාම අදා කරන් තිබි බයකම් බය නබීබේ කලුන් ඒ රසූලුන ෆහු අන්න බයෙන් ඒ නබී බේකලුම් දීන් ආ කුරව මට්ටක නබී බේකලුන රසූල් බේකලුන හොරි ෆරක කී කොබ කොම්මේ රසූලකි නබියකම කොම්මේ නබියකි රසූලෙන් නු කොම්මේ රසූලකි ඒ වකි ખાસ රිසාලතේ එබේ කලක බාවාලීෆාව අදි රිසාලතුගේ තබ්ලීග් රිසාලතු ෆෝර් කොද්දෙව්වම අමරු වෙවිගෙන් වා කොම්මේ බේකලෙන් ඒ රසූල් den nabi be kalunna ki ei wahi baawale wen ekama ko be kalunna eeti mistakuna for koddinum ge amru wegen noa be kalun ei wa e kur khulasa ki khassa aashariyaten e be kalunna deifa noa be kalun kuri ge nabiya ge din diro mattaka වඩා ගන්නවා be kalun ei nabi be kalun kuri ge ummettahuga din diro mattaka kuri ge nabi ge din diro mattaka allah fon wanen ka nabi be kalun ekama mi ummataka uden iturakan nabiyakuna nan mi din diruvu mattaka allah lavwafa bayaki mi bimmatiga diinuge ilmu erin diinuge ilmu erin emihum mi din din for ko mistakunna for ko den mattaka allah subhanahu wa taala lavwafani nabiyunge maqam ada kurav mattaka lavwafani ehma mi ungenuma fahu amalu kurun amalu kuruma fahu mistakunna unganna dinum yati dem yati hatarwana masaleka mistakunna දීන් උගන්නා දෙමුන්දා මගුගා එනෑ කුරිමතිවා මුසීබා එත්තක කෙක්කුරුම් කෙත්තරියුම් වරක්ගින මුසීබා එත්තක කුරිමතිවාන අලගොණම හුරිහා මිහුන්න එසේගෙන ෆදාන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එම්මෙ ෆුරතම එකලේ ෆානු මක්කාග නබීකන් අදා කුරෙව්වි තේර අහරවන්දෙන් කලේ ෆානු මක්කාග හුන්නෙවි රසූලුකමාගෙන් එකලේ ෆාන ජෙහි වඩාගෙන් නෙවි මුසීබා එත්තන් හුරිහා කුදින්නසෙන්ගෙන හුරිහා බෙෆුල්නසෙන්ගෙන ekaleeg faana jehi wadaagen nevi malama ittaka amistahun kuri furassarata evs befulakan oli oli fainnuwan ekaleeg faanu gefulu kaariga namadan onnawni kom makka ge mushrikun as ekaleeg faanu ge burkar burkari fulumacca najis ala hedi ekaleeg faanu hinga magumati karifatura hedi ekaleeg faanu ge fahatum mi bodu moyeke mi shaaireke lemveriyeke sihuruveriyeke kiyamun duwe hedi ifada bodati musibat ekaliye gfanu ge fam pulu zakham kolle wunu ekaliye gfanu ge daifulu shahid kolle wunu ekaliye gfanu zakham kolle wunu uhud hangurama ge duwa mifada bodati taklif taka mifada bodati musibat ta ekaliye gfanu beswani kurimati befa ehven ekaliye gfanu hadis pul kurawani ashaddul balai al anbiya mis ashaddun nasi balaan al anbiya mis takunge tereng එම්මෙ තක්ලීෆ් ජහි වඩාගෙන නෙවි බයකි අල්ලාහුගේ මගුගා එම්මෙ තක්ලීෆා එම්මෙ මුසීබා එත්තෙන් එම්මෙ වේන්ත ජහි වඩාගෙන නෙවි බයකි නබී බේ කලුන්නේ සුම්මල් අම්සලු ෆල් අම්සල් දැන් ඊමාන් කමුගේ ගොතුන් දැන් ඊමාන් කමුගේ ගොතුන් දරජතහුගේ නිස්බතුන්නේ දැන් මුසීබා ජහේනේ ඒ එබහි ඊමාන් කං ගදවා වරක අල්ලාහ් සුබ්හානහු වතාලාගේ හදරතුන් අන්න ඉම්තිහානු තබ් බොඩතිවාන ඊමාංකම් වර්ගදවි වරකම් මීහාගේ ඊමාංකම් වර්ගදවි වරකම් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ හතරතුන් අන්න ඉම්තිහාන ත බොඩ තිවාන ඉබ්‍රාහීම්ගේ ෆාන ජෙහි වඩාගෙන්නේ කන්තත් නිකම් විස්නව එකලේගේ ෆාන දරිකල කුලි බිවඩාගති එකලේගේ ෆානක උමුරු ෆුලුන් මුස්කුලි ෆුලු මුස්කුලි උමුරා හැමයන් කලේගේ ෆාන ෆෝරි ෆහම් බයි රිවායත් හොග වේ එකලේගේ ෆාන දරිය කුලි වඩාගෙන එකලේගේ ෆානක උමුරු ෆුලකි සතේක විහි ආහාරේ දැන් විස්නවා මුස්කුලි උමුරුගා දරිය කුලි වේ ඉරු ඒ දරිෆුළු දෙකේ වානේ ලෝබි ඒක කුරේ කලිෆානක දරිකල ලිබඩාගෙන් ෆෙන්නේ උමුරුන් සතේක විහිහරුගේ කලිෆාන ඉස්මායිල් আলাইහිස්සලාම් ලිබඩාගෙන් නෙවි අල්ලාහ් සුබ්හාන ව තාලා කලිෆාන එම්මෙ ෆරොත්තම ජෙසෙයි කමකී කලිෆානු නම් අමරු කුරවි මක්කාගේ බිමද්දිම එර මක්කාගේ එව්වස් ඉන්සානක උදිරනූලේ එව්වස් ඉන්සානක එකලේගෆාන එංගේ උණු තන එකලේගෆාන වඩාගෙන එකලේගෆානුගේ අම්බිකමලුන් හාජරා එකලේගෆානුගේ දරිකලුන් තුප්පුළු ඉරු ඒ ඉස්මායිල් අලිහිස්සලාම් ගෝයන් එකලේගෆාන වඩාගති මක්කාගේ ගෙෆුළුගේ කෑරිය ඒරු එතන කී ඒ වාදිය ෆර්බතහුගේ මෙතුගා වාදිය එවස් ඉන්සානකු දිරු නූලේ අල්ලාහ් අමර කරවි එතාංග දරිකලුන්නා අම්බිකබලුන් හාජරාය දූකොල්ලා ශාම ශාම කරය වඩාගතම එකලේෆානේ වඩාගන්නේ එකලේෆාන වඩාගෙන හාජරා මිදන්නවනේ ඒ ඉබ්‍රාහීමේ කලේගෆාන ආහාරෙන් දූ කරවවා හිටියනි එව්වස් ගහේ බිමේ ෆෙන්කො එව්වස් ගහේ විනකොල ෆෙන්කොලෙන් ඉන්සානකු දිරුමෙන් එව්වස් එච්චෙන් වාතනන් හේ කලේගෆාන ති වඩා ගන්නවනි අමිල්ල ඉක්තියාර ෆුලන් හේ නූන්නම අල්ලාහුගේ අමර ෆුලන් හේ එකලේෆාන දන්නවනි අල්ලාහුගේ අමර ෆුලට එහිඳු හාජරා විදාලවන කීක එහෙම් වෙච්චි අල්ලාහු ආහාරෙන් ගෙල්ලෙනි විනු කරවවානේ ತುಪ್ಪುಳು ಇರು ಎಖಾನಿ ಗಿನಿಕನ್ಯಾ ಎತನ ದೂಕರವ್ವಾ ಕಲಿಫಾನ್ ಯೋದ್ದುರ ಶಾಮ್ ಕರಂಗೆ ವಡಾಗೆನ್ನೈ etang allah subhanahu wa taala zamzam femves devvi etanuga jibril alayhis salam allah fonu vevi e ismail alayhis salam fembo agatumu mi furatam imtihan ismail ibrahim alayhis salam allah jesse imtihan ves kamyab hui den darifulu zuwang murah hamen ermung ibrahim alayhis salam amur ai ekalefan zabaha kurma zabaha kurma emme darikalaku emme darikalu ibrahim alayhis salam darikaluna midannani ادري فلا يا بني اني ارى في المنام اني اذبحك فانظر ماذا ترى اي درفلا تيمن كليك فانا هو فنون فنجي درفلو ذبح قرات نبي بكن فن هو فن وسي وحي باقي الله يكري كريفنا هو فن امر قربي اسماعيل عليه السلام ذبح قربما اسماعيل عليه السلام سي ايمان تربيه كلي كلي فانا كلي فانا لیے فانے دالم کی کہ ما تؤمر ඒ බප්පා ඒ බප්පයන් අමුරු කුරමුණු ගොතක් අන්තක් කුරාරේ සතජිදනි ඉන්ෂාඅල්ලාහ් මිනස් සාබිරින් බප්පයන් අහරම් ෆෙන්නානේ කෙත්තරියෙක්ගේ ගොතුගා එහින්දු ඉබ්‍රාහීම අලයිහිස්ලාම් වඩායන් කලේෆානු zaba kuravvi zaba kuravvi ibrahim gufanu ismail alayhis salam ekam ka allah subhanahu wa taala etana bakatte minwar kuravvi ekam ko ibrahim alayhis salam zaba kuravvi hama ibrahim ismail alayhis salam ekale fanu hanjar eluvvi ismail alayhis salam ge karuga ekam ka allah subhanahu wa taala එතනම් මින්වර කුරෙවි බකට්ට නී වාහකකි නබී බේකරුන්නා ඉම්තිහානු ජෙහිෆහු රිවරු ඉම්තිහානු ජෙහුනවර අල්ලාහුගේ මගුගා අදි මීස්තහුන්ගේ කිබෑම් වෙස් තෆාදු තුරාත දිමාවාන අල්ලාහු මගුගා නිකුන්නාම කොම්මෙ මියක ඉබ්‍රාහීම අලයිහිස්ලාම් මේ හුරිහාකම ෆුරිහම කුරවියන්කම අල්ලාහ් සුබ්හානහු වතාලේ කලේක ෆානා මේදු වහී කුරවණී කලේක ෆානා සනා විදාල අල්ලාහ් කරන් වහී කුරවණී වයිදිබතලා ඉබ්‍රාහීම රබ්බුහු බිකලිමාතින් ෆඅතම්මහුම් අල්ලාහ් සුබ්හාන වතාල ඉබ්‍රාහිම් අලයිහිස්සලාම් ඉම්තිහාන කුරවිහින් දේවගතු හඳාන් කුරාර ඒ හුරිහා ඉම්තිහාන කොන් කලේෆාන කාමියාබ වඩාගත හුරිහා ඉම්තිහාන දෙංගොති මිස්තහුගේ කිබන් ජෙහෙ දුත්තුරාත ඒ දුත්තුරාතක වෙස් කෙත්තරි වංජේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කෙත්තරි වඩාගති මිස්තහු කිබන් ජෙහුණු දුත්තුරාතක කෙත්තරි වඩාගතිම ෆාන් ඒ කලේෆාන අල්ලාහ් නස්රු දෙවි එහෙන්කම ඒ කලේෆානුගේ මකාම අදා කුරුමට්ටකා නිකුන්න කොම්මේ මීහකන් ඒ මුසීබා ඉත් මිස්තහු කිබන් ಕುರಿಮತಿವಾನ ಮೀಸ್ತಕು ಮಲಾಮಿ ಕುರಾನೆ ಫುರಸ್ಸಾರ ಕುರಾನೆ ಮೀ ಆಕಂತತ್ತ ಕೆನ್ನು ಎಮ್ಮೆ ಮತಿ ಬೇಕಲು ಮಿ ಕಂತತ್ತಕ ಕುರಿಮತಿ ಲವ್ವಾ ಫೋತಿ ಮೀಸ್ತಕು ಮಲಾಮಿ ಕುರಾನೆ ತಂದರುನೆಗೆ ಮಿಹು ಮಲಾಮಿ ಕುರಾನೆ ಎಮಿ ಹುನ್ನ ಎಂಗುನಿ ಮಿ ವೆಸ್ರಂಗಳವಾನ್ ನೇಗೇರು ಮಲಾಮಿ ಬೆಸ್ ಕುರಾನ್ ದೀನ್ ದೀನಿ ಕಂತತ್ತ ಫೆತುರು ಮಟ್ಟಕ ದೀನಿ ಕಂತತ್ತ ಮೀಸ್ತಕುನ ಉಂಗನ್ ಉಂಗನ್ನ ದಿನ ಮಟ್ಟಕ ಅಲ್ಲಾಹುಗೆ ರಿಸಾಲತು ಮೀಸ್ತಕುನ್ನ ಫೋರ್ ಕೊದ್ದಿನ ಮಟ್ಟಕ ಮಸಕ್ಕೆ ಕುರಹಮ ಕೊಮ್ಮೆ ಮೀಹಕಂ ಎ ತಕ್ಲೀಫ್ ತಕ್ ಕುರಿಮತಿ ವಾನೆ ei rasul bekalunge sunnan allah subhanahu wa taala bimmatige lavwafawa sunnaten ei ekanta takurimatiwan එම මී වාහකේ කි හතරු මස්සලේ කොම්මේ මිහකුවස් උගෙනුම් වාජිබ් මුස්ලිමන් දෙම් මි හතරු කන්තන් අල්ලාහ් සුබ්හානහු වතාලා සූරතෙක් ග හිමනු වාෆාවේ මි හතරු කන්ත එකුලවා ලව්වාෆාවේ එයි අස්රු සූරතු අල්ලාහ් සුබ්හානහු වතාලා හි කරවනි වල් අස්රි ඉන්නල් ඉන්සාන ලෆී ඛුස්ර් إلا الذين آمنوا وعملوا الصالحات وتواصوا بالحق وتواصوا بالصبر الله وحي كرواني والعصر زمان كان دوا وحي كروامي إن الإنسان لفي خسر مريها إنسان وني جلي هلاك گترے گئے مريها إنسان مريها إنسان وني جلي هلاك گترے گئے දැන් අල්ලාහ් ඉස්තිස්නා කරවවනි බයක්. එයි මි හතර සිෆ එකුලෙගෙන් වාමි. إلا الذين آمنوا وعملوا الصالحات وتواصوا بالحق وتواصوا بالصبر මි හතරකන්ත ඉල්ලල්ලදීන ආමනු ඒ ඊමාන් විමිහුන් ෆියවය ඊමාන් විමිහුන් ඒතංග මුරාදකි ඉල්මු ලිබි ඊමානෙන් නොවෙන ඉල්මු නුලිබිය කුරීගමි ඊය තෆ්සීලකොත් දෙන්නමුන ඉල්මා බෙහෙකොතුන් එඟුන් දෙනගතුන් දෙනගනිගෙන් තා ඊමාන් වෙවෙන ඊමාන් මෙවන අල්ලාහන් අල්ලාහන් ඊමාන් වාර එතක් කමෙන් එබජිහ දෙනගන්න දෙනගණකින් ඊමාන් වෙවෙන ඒ ඉල්මෙන් මෙෆුරත් තම ඉල්ලල්ලදීන ආමනු දෙංගේ එඟුණු එච්චෙක්ගෙ මච්ච වාමිලුස් සාලිහාත් හේව අමලුකු ඊමාන් වේ හේව අමලුකු වතවාසව් බිල් හක්කි හක්ක වසිය කුරා ඒක මානේ කියන එඟුණු එච්චෙන් අල්ලාහුගේ අලතකුන්න ෆෝරකොත් දෙමිස්තකුන්න උගන්නාද වතවාසව් බිල් හක්කි වතවාසව් බිස් සබර් අදි ඒ මගුගා ඒ මිස්තකුන්න උගන්නාද දිනු මට්ටකා එනා තෙදුවේ masai kuramunda maguga enajje musiba itta ketteriwami fiyawaye mi hataru sifa ekulewigen wa mihu fiyawaye den huriha insanum wani gelli halake geterege huriha insan eh mi ay mi suran mi suratuga mi hataru kantan allah subhanahu wa taala yani bayan kurawa ehme imam shafi rahimahullah mi vidalwani law ma anzala allah hujjatan ala khalqihi illa hadhihi as-surata lakafatuhum imam shafi rahimahullah mi vidalwani අල්ලාහ් සුබ්හානහු වතාලා එකලාංගේ ඛල්කුතකුන්ගේ මච්ච මිසූරේ ෆියවා එහෙන් සූරතේ බාවා නුලෙව්විනමවෙස් හුජ්ජතෙක්ගේ ගොතුග ෆුදුනීහෙ හැම එකනි මිසූරෙන් අල්ලාහ් සුබ්හානහු වතාලා එකලාංගේ අලතකුන්ගේ මච්ච එකලාංගේ ඛල්කුතකුන්ගේ මච්චන් හැම එකනි මිසූරේ බාවා ලෙව්විනමවෙස් හුජ්ජතෙක්ගේ ගොතුම් ෆුදුනීහෙ සවවකි මිසූරතුගේ ඉජ්මාලි ගොතුම් මුරිහාමස්සලෙ මෙතිය කුලෙවිෆා මුරිහාමස්සලෙ දැන් කුර්ආනුගේ මියන්නලියගේ තෆ්සීලු එහෙන් වීමා මි හැම එකනේ මි සූරයි අලතහුන් ගමච්ච බාවා ලෙව්වි නමවස් ෆුදුනිහ ඉමාම් ශාෆි මි දාලවන් අදෙම් මි හතරු මස්සලාගේ ඉතුරුන් මි හතරු මස්සලාගේ තෙරෙන් අදි තිම් මස්සලෙන් එවජිහෙ දෙන ගන්න එහෙන් ගොතක දන්නවා නම ෆුරතම මස්සල බයන් කරන ෆුරතම මස්සල ඒගේ තෙරේගේ එව හිමනේ තවහීදුගේ බෑ ඒගේ තෙරේගේ හිමනේ අදි ඉතුරු තිම් මස්සලෙ දෙන ගතුම් වාජ ඒගේ තෙර මි විදාලවනි ফুরাতম মাসালে কি দেনেগাতমে আন্নাল্লাহ খালাকানা আহারবেন হেদ্দেবি আল্লাহ কান দেনেগাতো আহারবেন হেদ্দেবি আল্লাহ কান দেনেগাতো ওয়ারাজাকানা আদি হারমনা রিজুকু দেববানি আল্লাহ কান দেনেগাতো ওয়ালাম ইয়াতরুকুনা হামালা আদি আহারবেন দু কর দু আল্লাহ সুবহানাহু তাআলা মি দুনিয়া ফনুবাফা মিবানি বেকার গতুগা নুম কান দেনেগাতো গিনা মিস্তাকুন নং হিওয়াফাদা এভস দুনিয়া আহারবেন আসামি তিবি হামা evves ituru maqsaden neti Allah subhanahu wa ta'ala aharmen hitu huriha gotakan ulomashey mitanan asemiti ehenenno etam maqsaden eben Allah subhanahu wa ta'ala insana mitana fonu duniyan insana Allah fonu wahmani maqsada gattaka e maqsaden ennam insanam duniyakan Allah nu fonu bis ekalaange kiti qur'an ga wahi qur'an wa ma khalaqtul jinna wal insa illa liya'budun Allah subhanahu wa ta'ala insana fonu bi maqsad mitanga mi bayan kun Allah subhanahu wa ta'ala insanu මිදුනිය ෆොනුවි මක්සොද කානුල එන්නුම් බේකාර ගොතෙක් ගොතෙක් ගයින්නු අයහසබුල් ඉන්සානු අන් යුතරක සුදා ඉන්සානා එහි කුරණියනා බේකාර ගොතක දූ කොල්ලේ විදාන කමං හේ අම් හසිබතුම් අන්නමා ඛලක්නාකුම් අබසා වා අන්නකුම් ඉලයිනා ලා තුර්ජඋන් කලේමෙන් තිය හි කුරණී තිය කලේමෙන් හෙද්දීෆති තිය තිවි බේකාර ගොතක කමං හේ නම හිලා හෙන්නවානේ තිමන් අල්ලාහ ගත නාන්නාන කමං හේ කලේමෙන් තිය හි කුරණී ಅಲ್ಲಾಹ್ ಸುಬಾನ್ ವತಾರ ಇನ್ಸಾನು ಹದ್ದಾಹತಿವಿ ಬೊಡು ಮಕ್ಸದ ಕಟ್ಟಾಗ ಅಲ್ಲಾಹ್ ವೈಕುರನು ಮಾ ಖಲಕ್ತುಲ್ ಜಿನ್ನ ವಲ್ ಇನ್ಸ ಇಲ್ಲ ಲಿಯಾಬುದೂನ್ ತಿಮಂಗ್ ಅಲ್ಲಾಹ್ ಇನ್ಸಾನವ್ಯಸ್ ಅದು ಜಿನ್ನಿಯವ್ಯಸ್ ನುಹದ್ದವಮೆ ತಿಮಂಗ್ ಅಲ್ಲಾಹ್ ಅಳಕಂ ಕುರುಮ ಮೆನುವಿ එම අල්ලාහ් සුබ්හානහු වතාලා අලුකම් කුරුම ඉන්සානා මි දුනිය ෆොනු ගාෆමියොත් ඉන්සානාගේ මච්චන් හග්ගුවගම් වනි සෞවිස් ගඩිරු දුවාලෙග්ගම යනි සෞවිස් ගඩිරු සෞවිස් ගඩිරු එක්කොන් අල්ලාහන් අලුකම් කුරුම ඉන්සානා හග්ගුවගම් වනි ඒ කීවෙගන් ඉන්සාන හෙද්දවි අල්ලාහ් ඒනේ දෙව්වාෆාවා නියමෙන් එම් අතුගේ නියමෙන් හැම එකනි මුළු උමුරු ඉන්සාන හේව අමල කුරියස් මි අතුගේ නියමතුගේ අගෝයනාකන් අදායන්න කරවෙන අතුගේ අයින් ඔයින් මිහකු අයින් නැතිජ්ජ නම අයි බුරිවෙගෙන් ගොස් වෙනවා දැන් ඒ අතුගේ අගෝයනා වසන් කුරාන අතුගේ මි නියමතුගේ වසන් අගු අයින් නෙම්මි හුන් කිතම් මි හුන්ගේ බොල අයින් නෙම්මි හුන් බොඩු නියමතෙන් මි නියමතුගේ අගු මුළි උමුරු එන හේව අමල කුරියකස් හැම එකනි මි අතුගේ අගු අගු වසන් නුවාන එමෙ රසූලුල්ලාහ් සමාජිස් පුල් කරවනි කොම්මෙ දුවහකු ඉන්සානා හෙඳුනු තෙදුවා හිඳු කොම්මෙ දුවහකු ඉන්සානාගේ මච්ච වාජිබයෙන් වේ තින්සතේක ෆස් දොලස් සොදගායි කුරුමා ඒ ඉන්සානාගේ වනි තින්සතේක ෆස් දොලස් හුළු ඉන්සානාගේ වනි තින්සතේක ෆස් දොලස් හුළු එයින් කොම්මෙ හුළෙක්ගේ මච්ච ඉන්සානා සොදගාතේ කුරුම් වාජිබ කොම්මෙ දුවහකු ඒ හුළුතන්ගේ kiha masakate kure bahuluta algondona enge to etaketi masai kurakan kom faratek ge barak ne masai kurani algonda men yatiyo jaha hada kan nujihe hulutaka e faratakun ge ballava ekantan ge kuriyag genda allah subhanahu wa taala ei komme hulegge niyamatuge agu mi innani sadaqa atet ko komme dwa kaakan ge bar sadaqa kurave 300 fastola sadaqa kurun wajib komme insanek ge macca එකමක අල්ලාහ් සුබ්හානහු තාලා කලාංගේ ධර්මවන්තකම කලාංගේ ඕගාවන්තකම ඉන්සාන එකන්ත මාෆ් කරවවා හැම එකන ඉන්සාන හෙඳුනු දුහා නමාදු කුරුමුන් ඒ තින් සතේක ෆස්තොල සොදගන් අදා කුරිෆදා කමුගලව්වා ෆවනි අල්ලාහ් සුබ්හානහු තාලා ලුහා නමාදු කුරුම් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කරවනි ඉන්සාන ලුහා නමාදු කුරීම ඒන ඒ තින් සතේක ෆස්තොල සොදගා කොෆි ෆදේ කොම්මෙදුවහක් එම අල්ලාහ් සුබ්හානහු වතාලාගේ මේ නියමයිත්තමි මේ නියමයිත්තකන් අලගොන්න මම ශුක්‍ර අදා කරන් ජෙහෙන එම අල්ලාහ් සුබ්හානහු වතාලා අලගොන්න දු කරවා ෆමිතිබි බේකාර ගොතක් ගනුන් කන් එගිජ්ජ එකලාගෙන් අලකන් කරමට්ටක හග්ගොවගෙන් වනි මුලි සෝවිස් ගඩීරු ඉන්සාන අලකන් කරුම් එකමක අල්ලාහ් සුබ්හානහු වතාලා එකලාංග අලතහුංග මච්චන් ඕගා වන්ත එකලාංග වහි කරන මදුවේගෙන් ಫಸ್ ನಮಾದು ದುವಾಲಕು ಎಕಲಾಂಗೆ ಅಳುಕಮ್ಮಿ ಒತಿಲವ್ವ ಫಸ್ ನಮಾದು ಕುಡ ಕುಡ ವಗುತು ಕೊಳದೆಂ ಹುರಿಹಾ ವಗುತೆಗೆ ಒತಿ ಹುದ್ದ ದೆವ್ವಾಫ ಆಮ್ದನಿ ಹೋದಮ ಮಸೈ ಕುರಮ ಕುಡ ಕುಡ ವಗುತು ಮದುವೆಗೆಂ ಎ ವಗುತು ಕೊಳತಿ ಮಂ ಅಲ್ಲಾಹ್ ಹಟ್ಟಕ ಹೇದ ಕೊಲ್ಲಾರೆ ಮದುವೆಗೆಂ ಅಲ್ಲಾಹ್ ರಿಜುಗೆ ದೆವ್ವನಿ ಹಿಂಗುಮುಗೆ ಬಾರು ಏನದ್ ದೆವ್ವಿ ಅಲ್ಲಾಹ್ ವಸ್ಬೆಲುಮುಗೆ ಬಾರು ಬೆಲುಮುಗೆ ಬಾರು ಎಹುಮುಗೆ ಬಾರು ಸಿಕುಂಡಿ ವಿಷ್ಣುಮುಗೆ ಬಾರು ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ತಾಲ ಏನದ್ ದೆವ್ವಿ ಮಿ ಹುರಿಹಾನಿ ಉಮತೆ ಕಲಾಂಗೆ ದೆವ್ವಿ ಕಲಾಂಗೆ ವಹಿ ಕುರವನಿ ಮದುವೆಗೆಂ ಫಸ್ ನಮಾದು ಗಾಜ್ನಡಕ ವಗುತ್ತುಕೊಳು ಜಮಾ ಕೊಫಿನಮ ಫನರ ವರಕಂ ಮಿನಟವಾನಿ ಗಿನವೆಗೆ ಮೂಳಿ ಸೌವಿಸ್ ಗಡಿರುಗೆ ತೆರೆಗ ಮದುವೆಗೆಂ ತಿಮಂ ಅಲ್ಲಾಹ್ ಅಟ್ಟಕ ಫನರ ವರಕಂ ಮಿನಟ ಹೇದ ಕುರಾಶ್ ದೆಂ ಮೂಳಿ ದುವಸ್ ಕಲೇಮೆಂ ಆಂದನಿ ಅಟ್ಟಕಾಮ ಸಕ್ಕೆ ಪುರಾಶ ಮದುವೆಗೆಂ ಎವಗುತುಕೊಳ್ಳು ಎವಗುತುಕೊಳ್ಳು ವೆಸ್ಸಳುಗೊಂಡು ಮೆನ್ನಂಗೆ ಅಲ್ಲೋ ಅಟ್ಟಕ ಹೇದೆ ಎನ್ನುವೆ ದೆಂಗ್ ಯಾಮೆದ್ದು ಹೋಗ ಕೊಂ ಉಜುರೆತ್ತು ಅಳಗೊಂಡು ಮೆನ್ ದಕ್ಕಾನೆ ಅಲ್ಲೋ ಹೋಗ ಕುರಿಮತಿ ಈಗ ಕೊಂ ಉಜುರೆದ್ದು ದಕ್ಕಾನೆ ಅಲ್ಲೋ ಸುಮಾತನ ಮಿಯುಂ ಹ್ಯಾ ನಿಯಮಿತ್ತಗೆ ಅಳಗೊಂಡು ಮೆನ್ನ ದೆವ್ವಾ ಹೆಮತಿ ವಹಿ ಕುರವನಿ ಕುಡ ಕುಡ ವಗುತುಕೊಳ್ಳೆ ಕಲಾಂಗೆ ಅಟ್ಟಕ ದೆವ್ವಾ ಏಕಮಕ್ಕು ಹುರಿಹ್ಯಾ ಹೋಗುತ್ತಂಗೆ ಅಳಗೊಂಡು ದುನಿ ಅಟ್ಟಕಾಮಿ ಹೇದ ಕೊಲ್ಲನೆ ಹುರಿಹ್ಯಾ ಆಗುತ್ತೆ ದೆಂಗಿಯಾಮಿದ್ದು ಹೋಗ ಅಲ್ಲೋ ಸ್ಮಾನ ತಾಲಾಗ ಹಜರತ ಬದ್ದಲು ಕೊಫ ಕೊಂಚ ಬಾವಿ ಅಳಗೊಂಡು ಮೆಂದೇನು ekala kaliyatti man allah namaz kurman namaz kurman amru kuravime kihinen heeti sihhatu devvime sihhatu ke kihinen kombeen men heefi muda devvime kihinen heeti kon jawaben enade hus dogu hadani hus dogu en allah kurmati ekama ku dogen edwa kun hedena aifaina khilafan hekidena edwa allah he kurwana ena narakaggen gos ella alash mi wahakeki kuda kuda bagutu kule sallallahu subhanahu wa ta'ala ettaka insana deka tayyar kan nohure dem marwima kinetto hadani marwa marwana komme mihak wes komme mihak wes kandailigen wa ajalevve allah ge hazratuga e ajalevve wes mihakan nege duniyen mida duwahaki duniyen nimigen mida duwahaki komme duwahak wes duniyen nimigen da duwahaki enage mara kaariwa duwahe කොම්මෙ මීහකුවස් එමිහෙක්ගේ මරා කොම්මෙ මීහෙක්ගේ අජල වනේ ලියවිෆා ඒ අජල අන්නයිර එම්මෙ සිකුන්තු කොලස අල්ලාහ් ලස්න කුරවවාන එම්මෙ වගුතු කොලබ අල්ලාහ් සුබ්හානහු තාලා එම්මෙ හිඳු කොලබ ලස්න කුරාන එමිහෙක්ගේ වගුතු එමිහෙක්ගේ අජලු හම අවුමා එකු මලකල් මවුත් ෆුරාන හිප්පවාන කොම්මෙ දවහක මලකල් මවුත් කොම්මෙ දිරේ එච්චෙක්ගේ ගාග ෆස්ෆහර වේ බයිබීසව හම අල්ලාහ්ගේ අමරු අවුමා එකු ෆුරාන ගෙන්දවාන දෙම් මරුවගෙන් එන දානික් පොංචෙන් හිෆාගෙන් එන කිතම්මෙ මුදලෙ දුනියගේ හොදා ෆවියස් කිතම්මෙ දරින්නෙන් හොදා ෆවියස් එයින් එකෙච්චෙව්වෙ සේනාක කවවල කන්නුගෙන් දෙවෙන හැම එක නියනක්ගෙන් දෙවෙන එච්චකි එන කොෆාව සාලිහ් අමල් එන දුනියේ කොෆාව සාලිහ් අමල් අමල් එන එක්ක කවවල දානිහෙන් එව්වෙස් එච්චෙන්නු දාන හොරිහාමෙන් එන වලුලාෆ වලුලාෆ එම්මෙන් දාන එන එකනි වෙරිවි කවවලුවා නුලෆා මීහෙන් නම බින්ගඩවසේ නම් අසාබු දක්කාන ෆිත්තාලාන බින්ගඩවසේ නම් එහෙන්කම අල්ලාහ් සුබ්හාන ව තාලා අලගොණමෙන් මි දුනියා ෆොනොවි මක්සද් හඳාන් කුරම්වි එකලාංගෙන් අලකම් කුරමට්ටක එකලාංගෙ එක්කවන්ත කුරමට්ටක ඉන්සානුන් දුනියා ෆොනොවා හිමනි එකාන්තං හඳාන් කුරම්වි එකාන්තක් කුරම්වි එකාන්ත එම්මේ බොණන් හඳාන්වානේ අල්ලාහ් සුබ්හාන ව තාලා ගේ ගුරුවාන අලගොණමෙන් විස්නා ෆිකර කොක්කේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ගෙනස් දෙවි ඉර්ෂාද් හෝදම් මසක්කේ කොක්කේ ඒram mi duniye matiga allah subhanahu wa taala engvi gotan ulan engeni qur'anu gam yani kike to balange baji hal gonama allah subhanahu wa taala insanu gam accha baawale vi qanun ei kirti qur'an ege maana denegannan e baji he den e qur'anagen wadagen rasulullah sallallahu alaihi wasallam e kalifanu ge irshad tan hodan e baji he kalifanu hadis ul qur'an hani kike to balange baji he balagen mi dinu ge kantattan algonamna engeni maadama nukamennege marwani koy mihak kis marwani මීහ කුල්ලු නෆ්සින් ذائقtul මවුත් ඒ එවස් මීහක ඉන්කා කාෆරක් වස් මුෂ්රිකක් වස් මුස්ලිමක් වස් මූමිනක් වස් එකක් වස් ඉන්කාර නොකරන හගීගතෙන් මී මරු එවස් මීහ අදිමි හාතන දුනියන් ආ එවස් මසුහබෙක්ගේ එවස් ෆිරකායෙක්ගේ මීහක මියක මරකන්නෙන් ඉන්කාර කොල්ෆයි මරවාන කුල්ලු නෆ්සින් ذائقtul මවුත් කොම්බෙ නෆ්සකී වස් මරුගේ රහ දෙකේන නෆ්සකේ කුල්ලු නෆ්සින් ذائقtul මවුත් وانما توفون اجوركم يوم القيامه تيبا ميهنگ عمل توگ بدل قيامه دوگ برابر تيبا ميهن دوينه ومن زحزح عن النار وادخل الجنه فقد فاز ස්වර්ගයේ නරකයන් දුරු කරවි ස්වර්ග වෙද්දිච්ච මීහා අස්ලුග එయ్య කාමියාබයෙන් වා මීහකි හගීගී කාමියාබුන් කාමියාබයෙන් වා මීහකි එනයි නරකයන් දුරු කරවි ස්වර්ග ගියාමෙද්දෝග වෙද්දිච්ච මීහා එම දුනියකි අබදකන් එවස් මිහක තිබෙන තැනු එම තිමා අල්ලාහ් සුබ්හානහු තාලා හෙද්දවි මක්සදු හඳාන් කුරම් වී දතුරු හදම් වී මර කියාමෙත් දුහ කුරිහා බේ බේ බේ කලම් වස් දතුරු හදම් වී අල්ලාහ් සුබ්හානහු තාලා ඉන්සාන දූ කරවා හිමියනි බේකාර ගොතෙක් ගොතෙක් ගයන්නු එකන්ත දින ගන්නන් එබජිහේ බල් අර්සල ඉලයිනා රසූලන් අධිකියත් අල්ලාහ් සුබ්හානහු වතාලා වනි අලගොඬ මෙන්ගේ ගාත රසූල් බේ කලම් ෆොනෝ වා ෆමන් අතාහු දඛලල් ජන්නා ekaleeg faana kiyaman terwi jamiha suwaruge wannaana waman asahu dakhala an-nar ekaleeg faana uradi jamiha wannaani narakaya ei rasula kiyaman terwi jamiha allah kiyaman terwan rasulullah sallallahu alaihi wasallam man ata'ani faqad ata'a allah timan kaleeg faana kiyaman terwi jamiha ina allah kiyaman terwi waman asani faqad asa allah adi timan kaleeg faana uradi jamiha allah uradi jamiha එම අල්ලාහ් කියමන් තෙරියුමා එකලාංගයන් උරදුන් ගුලිෆමි වනි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම කියමන් තෙරියුමා එකලේක ෆාන උරදුමා එකමා ගුලිෆමි වනි එමෙ අල්ලාහ් සුබ්හානහු තාලා කීතු කුර්ආන් ග වහී කරවනි قل إن كنتم تحبون الله فاتبعوني يحببكم الله ويغفر لكم ذنوبكم قل كليك فان بدال واره اي محمد فان كليك فان بدال واره ان كنتم تحبون الله تيبامهم الله دك لوبي لوبي وني كم غوانما فاتبعوني تيمان كليك فان تباواش rasulullah رسول الله صلى الله عليه وسلم تبا واش ايرون يحببكم الله ايرون الله سبحانه وتعالى تبا من دك لوبي ودي غنواني ويغفر لكم ذنوبكم اي تبا من غفافتن كلاغ فسوا ديواني اما رسول الله صلى الله عليه وسلم كيامن بو اي الله كيامن بو ماكي رسول الله صلى الله عليه وسلم اوردون اي الله ان اورد ماكي اما رسول الله صلى الله عليه وسلم حديث القرواني كل امتي يدخلون الجنه الا من ابى කුල්ලු උම්මති යදඛුලුනල් ජන්නත ඉල්ලා මන් අබා තිමන් කලිෆානකම උම්මතුගේ එම්මෙන් ස්වර්ගෙ වන්නානේ ඉල්ලා මන් අබා ඒ ස්වර්ගෙ වන්නම ඉන්කාර කො ෆිමිහක ෆියවා ස්වර්ගෙ වන්නම කාකතෝ ඉන්කාර කුරාන අසාබය කලමස් මි දන්නානි වමන් යබා යා රසූලල්ලාහ් කාකෝ හේ ස්වර්ගෙ වන්නම ඉන්කාර කුරාන ස්වර්ගෙ වන්නම ඉන්කාර එක ප්‍රශ්න කුරාන ඒකේ ජවාබ රසූලල්ලාහ් සන දෙවනි මන් අතානි දඛල අල් ජන්නත් තිමන් කලේ ෆාන කියමන් තෙර වෙජ්ජ මිහ ස්වර්ගේ වන්නානේ වමන් අසානී ෆකද අබා තිමන් කලේ ෆාන උරදිජ්ජ මිහ එන ස්වර්ගේ වනමරේ හකීකතු ගා ඉන්කාර කුරී ඒ ස්වර්ගේ වනම ඉන්කාර කුරා මිහ නියද රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සුන්නතකන් අමල කුරා මිහ ඇදිම මිස්තකම මලාමෙක් කරන්නේ කලේ තී කිහිනෙන් මියනිය වෙනි ගොතකාශේ තිකාක් වහරමෙන් කාල් ෆයින් ගේ ෆරාතුම් ෆෙනි ෆවා ගොතේ නූනේති මියද රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සුන්නත මිහ කිමෙන් ෆෙන්නර මිහු මලාම කුරාව එනේ කන්නේ එන බුරණ හරමෙන් කාබ ෆැන් කිමෙන් දෙකි ෆෙන් වේ කාබ ෆැන් ගේ බස අහකන් නැතේ කුර්ආන කොංග වෑෆය මක්කාගේ මුෂ්රිකුන් වස් බුනි හෙන් හරමෙන් බස් තබාන හරමගේ කාබ ෆෙන්නර හේති යකත් තබාන වානන ඒ හැම මක්කාගේ මුෂ්රිකුන් බුනි බස් මිබුණනි අලගණුන් නම් වෙස් මිබුණ වෙනි හැම ඒ බස් එව්ස් ෆරගන්නේ අහරමෙස් මිබුණනි අහරමෙන් තබාවානි අහරම කාබ ෆෙන් දෙකි ගොතරේ ඒ මිහුන්නු බෑ කරනෝ නානේ කන්තක් ඔෆ්ෆයි ගුරුවානු dalil dakkar a ah, tigo tangadi tigo tikang otas tigo tangadi tikang otas ahar ah, me kollani mi gotare ehem bunegen kaak salame man ta allah gama allah ge qur'an ge allah me qur'an mi gotang ule ram bunar man tigo tat tihen otas ahar ah, me mi gotare amal kollan den ena swarge man man inkare qur'ani hagigatuwa swarge man man inkar kitamme namade kuret kitamme roden hifias qur'ana sunnatuge irshada khilafa ekanta vejjenama e evves samanen allah subhanahu wa taala qabulen qur'an algonmen kura diinuge huriha amale bahattan jeni kirti gurwana rasulullah sallallahu alaihi wasallam ge sunnata eggota ehnon allah ga bulen kurawan ema rasulullah sallallahu alaihi wasallam tabawejje miha ekale ekale ge fana kiyamantir vejje miha swarga wannani waman asahu dakhala an-nar ekale ge fana uradijje miha wannani narakaya ايه دليلك يا الله سبحانه وتعالى تقولونك وحيك رواني إنا أرسلنا إليكم رسولا شاهدا عليكم كما أرسلنا إلى فرعون رسولا فعصى فرعون الرسول فأخذناه أخذا وبيلا ان أرسلنا إليكم رسولا තිමන් අල්ලාහම කරන තිමන් අල්ලාහ තියබෑ මෙහ ගාත රසූලක් ෆොනු වීම ශාහිදන් আলাইකුම් තියබෑ මෙහ වච්චන් හෙකි දින වට්ටක එයි කමා අර්සල්නා ඉලා ෆිරාවුන රසූලා එයි ෆිරාවුන ගාත විස් රසූලක ෆොනු වුන ෆදයින් එයි මූසාගේ ෆානු ෆිරාවුන ගාත ෆොනු වුන ෆදයින් තියබෑ මෙහ ගාත විස් ෆොනු වීම තිමන් අල්ලාහ රසූලක එයි කාකු මුහම්මද්ගේ ෆානු දැන් ෆිරාවුන් මෙහෙදී කියන ෆාසෝ ෆිරාවුන රසූල ෆිරාවුන මූසාගේ ෆානන් උරදුනි الله رسولا فرعون اردني اردنيما فاخذناه اخذا وبيلا الله كرواني غدفد هيبومكم اي فرعون تمن الله هيبويم غدفد هيبومكم වරුගද හිප්පෙමුක අල්ලාහ් සුබ්හානහු වතාලා ෆිරාවුන හිප්පෙවි ෆිරාවුන කව්වලුගවස් වනි නරකයාගේ අසාබු ෆිරාවුන කව්වලුගවස් වනි නරක මි අලිෆානුගේ අසාබ එම රසූලයන්ු කියමන් තෙරෙවිජ්ජා එනගේ තනකි ජහන්නම නරක එනගේ තනකි دميتي تيمونين أن الله لا يرضى أن يشرك معه أحد في عبادته لا ملك مقرب ولا نبي مرسل ميها حسابا ميدو واه قرن مالاني دين تفسيرون كم اسمي وركيه تمسي قران دين أن دواه كو إراد كرويا مي باكور يدان بسم الله الرحمن الرحيم يدمتي بقرة سورة بقرة سورة ಫೆಹರ್ಮ ಕುರಿಂ ಬಕರಾ ಸುರತ ಬೆಹೇಗೊತಂ ಕೊಮ್ಮೆಸ್ ಮಿಮರಗೆ ಮಾಲೂಮಾತ್ ಕೊಳೆ ಎಂಗುಮ ಕಿಯೈ ವರ ಮುಹಿಮು ಕಮೆ ಎಮ್ಮೆ ಫರತ ಬಕರಾ ಸುರತ ಕಿಯೈ ಮದನಿ ಸುರತೆ ಕುರಿಗೆ ಕಿಯುನಿ ಸುರತುಲ್ ಫಾತಿಹಾ ಸುರತುಲ್ ಫಾತಿಹಾ ಕಿಯ ಮಕ್ಕಿ ಸುರತೆ ಮಕ್ಕಿ ಸುರತ ಮದನಿ ಸುರತ ದಮೆದು ಗೊರಿ ಫರಾಯಿಕ ಮಕ್ಕಿ ಸುರತ ಕಿಯೈ ಹಿಜುರಾಗೆ ಕುರಿಂ ಬಾವಾಲೆವನು ಕೊಮ್ಮೆ ಸುರತ ಕಿಯೈ ಮಕ್ಕಿ ಸುರೈ ಎವರ ಹೆಮ ಕೊಮ್ಮೆ ತನಕು ಬಾವಾಲೆವನಸ್ ಮದೀನಾಗ ಬಾವಾಲೆವನು ಕಮುಗವಿಯಸ್ ಅದಿ ಮಕ್ಕಾಂ ಬೇರು ಹೆನ್ ರಶೆಗ್ಗ ಬಾವಾಲೆವನು ಕಮುಗವಿಯಸ್ ಹಿಜುರಾಗೆ ಕುರಿಂ baawa lewunu suuraittaa ki ei e suuraittaa කියන්නේ makki suurai දැන් හිජුරාගේ ෆහම් බාවා ලැබුණු සූරෙද්ද කර ආයත කර කියන්නේ මදනි සූරයි මදනි <clears throat> ඒගොතුන් බකරා සූරත කීමේ මදීනාගේ බාවා ලැබුණු සූරතෙන් හිජුරා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් වඩාගෙන ඉ ෆහම් මදීනාගේ බාවා ලැබුණු සූරතේ බකරා සූරත කී බකරා සූරත කී වර මායි සූරතේ බකරා සූරතුගේ වනි එම්මේ ෆහම් බාවා ලැබුණු ආයිවස් වනි බකරා සූරතුගේ emme fahum bawalun ay ay al yawm wattaqu yawman turja'un fihi ila Allah thumma tuwaffa kullu nafsin ma kasabat wa hum la yuzlamun ay emme fahum bawalun ay wasani baqara surat Allah subhanahu wa ta'ala baqara surah waram ma kurawwa fa waram ma surat baqara surataki බකරා සූරත බකරා සූරතෙම කියුණී ඒ සූරතුග බකරාගේ මාන කි ගෙරි අංහින් ගෙරියම් කියන්නේ බකරතුන් බකරා අංහින් ගෙරියම් කියන්නේ බකරා දැන් බකරා සූරත බකරා සූර කියුණ කිව්වේ මේ සූරතුගේ බාදේ ගෙරියෙක්ගේ වාහක ඒ බනෝ ඉස්රායිල් මොන්නා මූසාගේ ෆානා දෙමෙදුක හිඟි හාදිසාන් ඒ ගෙරියෙක්ගේ වාහක ඒ ගෙරීගේ වාහක මේ සූරත නන්දේ ෆමියති සූරතුල් බකරා ගෙරීගේ සූරයි ගෙරීගේ වාහක නංගන වුණු සූරයි එහෙම බකරාගේ මානේ කි ගෙරි මේ සූරතුගේ ගෙරීගේ වාහකෙන් අන්නාතිය මේ සූරත බකරා සූරතේ කියුණි දැන් මේ සූරතුගේ මායිකමා බෙහෙගුතුන් එබහුරි බයෙන් හදීස් තවාර්ද වෙන් ඇස්වා ඒක තරම් බයෙන් හදීස් විතාංගා නකුල කොල්ලම කියයි මුහිම්ම කමෙක්කම ගදකෙන් රසූලුල්ලාහ් මා අල්ලාහ් සල්ලි අබූ හුරයිරා කිමන් රිවායගෙන් වනි කලිෆාන විදාලවනි හැම කරවරුන් රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් පුකරවියේ ලා තජඅලූ බුයූතකුම් කුබූරා فإن البيت الذي تقرأ فيه سورة البقرة لا يدخله الشيطان තියබෑමෙන් තියබෑමෙන් ගෙතක් ගබුරුස්ථාන කරන්න හදාශ එගමානකි නමාදු කුරාෂෙන් යන ගබුරස්ථානක නමාදෙන්න කුරවෙත නමාදුනකො ගුරුවාන් කියවුමා මිකුරියා කන්තතකුන් ගේතර ඵලකොල්ලුන් එගමානකි ගේතර ඔති ගබුරස්ථානකන් හදාපේ එහෙම හදීස් ෆුලුගම යන්නනි තියබෑම තියබෑම ගෙත ගබුරස්ථානකන් හදානුලාෂ එගමානකි එතාංග නමාදු කුරුන් දූ කොන්නුලාෂ එතාංග සුන්නෙන් නමාදුත එබැහි ෆර්දු නමාදු මිස්කිතුව කොෆ සුන්නෙන් නමාදුම් බය ජීහන ගේග කුරා ඒ ගේතර ගබුරස්ථානකන් නොහෙදු මට්ටක හැම එපතෙන් ගේග ගුරුවාන් වෙස් කියවන්ජි හේ hadis fulkulan la taj'alu buyutakum qubura tiyabami hu getat tiyabami hu ගබුරුස්ථානකන් හදානුලාරේ ෆයිනල් බයිත الذي تقرأ فيه سورة البقرة එගේග බකරා සූරේ කියවේගේ ගේ දන්නාරේ ලා යදඛුලු ෂයිතන එගේක ෂයිතානන් වන්නානේ කොම්මෙ දුහාකු ගේග්ග එගේග සූරතුල් බකරා කියවිජ්ජ එගේකන් කො එවස් දුහාකු ෂයිතානන් වන්නානේ මියදු කියවිජ්ජ මියද කුණු වන්නානේ මාදන් කියහ මාදමක් වස්නු වන්නානේ කොම්මෙ දුහාකු එගේග සූරතුල් බකරා කියවෙඤ්ඤ ෂයිතාන දුහාකු වසගේක duha ku segeyaka nuwannaane දැන් අනෙන් හදීස් ෆුලු කර රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් ෆුලු කරවනි මි ඉබ්නු මස්උද් මා රසූල් අබ්දුල්ලාහ් ඉබ්නු මස්උද් කියන රිවාගෙ මෙවනි කලිෆාන විදාලවනි ඉන්න ෂයිතාන යෆිරු මිනල් බයිති الذي යස්මා ෆීහි සූරතුල් බකරා ඒ ගේග්ග සූරතුල් බකරා කියවේ අඩු ඉවේ ගියකුන් ෂයිතාන ෆිලන් දුවය ෆිලන් දුවය රක්කාවේ නා එයා මි සූරතුල් බකරාගේ මායික <coughs> දැන් رسول الله صلى الله عليه وسلم حديث القرآن تعلموا سورة البقرة مي عبد الله بن بريدة كريفان بابا بابا كيمن روا كولون كريفان ميدالوني تمن رسول الله صلى الله عليه وسلم غاري ہوگا دوه اشين انيمه එකලේෆන් හදීස් වල කුරාන් එකත් තිමන්න අඩුවෙහිම තඅල්ලමු සූරතුල් බකරා තියබෑම සූරතුල් බකරා උගෙනේෂ බකරා සූරෙන් උගෙනේෂ ෆයින් අඛදහා බරකා බකරා සූරෙන් හීතු දස් කුර්ම කියයි බරකාතේකේ বাগারা সুরেন হিতু দাসকুরুং এই বডুবেগেমওয়া বারাকাতেকে ওয়াতা ওয়াতারুকাহা হাসর আদি এ বাগারা সুরাই দাসকুরুং দুকল্লুং এই হিতামায়কে ওয়ালা তাস্তাতিউ হাল বাতলা আদি বাতিলুকা তিবি মিহুন্নং এ সুরাই দাসকুরুং কুলদান ওয়েগেন নুয়ানে ಬಾತಿಲುಗ ತಿವಿ ಮೀಹುನ್ ಎ ಸೂರೈ ಹೀತು ದಸ್ಕುರುಂ ಕುಳ ದಾನವಗೆನ್ ವಾನೆ ಮಿಸಾಲಕ ಬಾತಿಲುಗ ತಿವಿ ಮೀಹುನ್ ಸೇವ ತಿವಿ ದಸ್ಕೋಫ ಮುಸ್ತಶಿಗುಂ ಸೇವ ಉಳೆ ಹಮ ಗುರುವಾಂ ಹೀತು ದಸ್ ಮೀಹುನ್ ಎಬ ಉಳೆ ಮುಸ್ತಶಿಗುಂ ಗೆ ತೆರೆಯುಗ ඒ දීන ජෙස්සුන් කෝ ප්‍රසාර කුරා මිහුන් ඒ යුරප් ග ගාමත හොග උලේ මුස්තාෂ ඉස්ලාම් දීන් දිරාසා කුරා මිහුන් ඒ ඉස්ලාම් දීන ජෙස්සුන් කුර මට්ටක ඒක තරේක බල ගුරුවන් හිදස් මිහුන් වෙස් එකම රසූලුල්ලාහ සම හදීස් රුකන වලා යස්තතිවහ අල් බතල ඒ සූරේ දස් කුරමක බාතිල් ගතිමන කුල දාන ගෙන්නවා ඒක මුරාද කි ඒ සූරයි ඒගේ අමලා ඒගේ බරකාතා එක حاصل කරන් දුලුම් දස් කොල්ලේ විදාන එකමක ඒගේ ෆුරිහම බරකාතා ඒගේ අමල කුරුමුග තෞෆීක නුලිබේනේ බාතිලුග තිවි මිහොන්නක බාතිලුග තිවි මිහොන්නක ඒගේ මුරාදකි <coughs> දැන් ආලි ඉම්රාන් සූරතා බකරා සූරතා දෙ සූරතුගේ මා එක්කන් එවහරි බයෙන් හදීස් තහුග ජමා කරවවා ඒකෙන් එන් හදීස් ග මෙවනි تعلموا سوره البقره يبا منه سورة البقرة بقرة سورة دسكرار وآل عمران ادي آل عمران سورة دسكرار فإنهما الزهراوان أي زهراوان زهراوان يكي أي أجالا وگم وا تا آرو وگم وا دي سورة كي ميهان آرو كنگنس دي دي سورة كي යුදිල්ලානි සාහිබහුමා යවමල් කියාම කියාමෙත් දහුගේ දෙසූරෙ දෙහියා ගඬ ෆදාන් හියාවහිකන් දේනේ ඒ දස් ඒ දෙසූරෙ දස් කොෆාවා මිහායා كأنهما غامامتان دي ولاغن فدان අන්නානේ අව ෆිර්කාන මින් තයිරින් සවාෆන් වත දූනීගේ මිහෙන් හෝර අලාෆවා දූනීගේ දෙ ජමායි ෆදන් අන්නානේ ගියාමෙ දුවහුගා ව ඉන්නල් කුර්ආන යල්කා සාහිබ යවමල් ඛියාමත් හීන යන්ෂක්කු අන්හු ඛබරුහු කර්රජුලි සාහිබ් දෙන් ඒ විලාගණ ෆදන් ඇස් ඒනයන් හියාවහිකන් දේනේ ඒ දෙසූරයි adi ena kiban hujjajgami ko dene qiyamad duwa huwa ena kavvalun tedwegen allah subhanahu wa taala ge hazrat dahindu e desuren ena hiddos ko fawanam e desuren ena ettaka dehiya ganu fadan as ena ettaka shafaat terwe dene e desurai ema mi waage ki mi surat mi baqara suratu ge maika dem miyadu baqara surat farhane allah subhanahu wa taala wahi kuran alif lam mim alif lam mim mi tin akur hatar akur alif lam mim tin akur miam <clears throat> mi araibahum me yani huruful muqatta'at muqatta'at ge akurta mi mi ge mana allah subhanahu wa ta'ala ge zat ekala ge zat wala khas akur wa fawa harf take mi ge mana evves mi hakan nege ekama ko bayen tafsir ge ilmerin ge bahuri mi ge bahusu koffa mi ge mana ki mi mi dalil qurani mi kantatta kare ekam ko ei hama hus bekar bahusta sabaki gurwanuge ayat rasulullah sallallahu alaihi wasallam kalange ashab bekarna angawanu devvaich kinan engeniye එම අල්ලාහ් සුබ්හානහු වතාලා එකලාංගේ ذات ෆුල ખાસ කුරවා ෆාවා ආයත්තක මේ හුරුෆුල් මුකත්තාත් ආයත්ත ඒකෙ එවස් මාන එවස් මිහක එගෙන්නුවේ ඒකේ හගීකි මාන එවස් මිහක එගෙන්නුවේ බයිබ්බේ කලුන්ගේ බොහොරේක මානත බයන් කොෆා ඒ එමිහුන්ගේ රායයන් හැම එකන එකම රාය දලීල නැතේ කුර්ආනුගේ එවස් චෙක් ගබුලන් නුකුරවෙන් මෙර කුර්ආනුගේ ආයත්ත මිහිමෙනි දෙබයක එබ්බය කී මුහ්කම ආයත්ත අනෙබ්බය කී මුතශාබිහ ආයත්ත الله سبحانه وتعالى في القرآن قال هكرمني هو الذي أنزل هو الذي أنزل عليك الكتاب منه آيات محكمات هن أم الكتاب وأخر متشابهات الله سبحانه وتعالى එකලංගේ කලේක ෆානක මච්ච කුර්ආන් බාවල විරස් කලංගේ ඒ කුර්ආනක බයෙන් ආයත්තන්ගේ මුහ්කම ආයත්තකේ මුහ්කම ආයත්තකේ ඒගේ මාන ෆුරිහමෙන් එංගේ ආයත්ත وأخر متشابهات أنبا آياتكي أي متشابه آياتكي متشابه آياتكي أي معنى الله سبحانه وتعالى كلامه ذات فلا خاص كروا فاوا ආයතන් ඒකේ තෙරෙන් හිමනේ ආයතෙන් මි අලිෆ් ලාම් මීම් මි අකුරත එකම කුමි අකුරත කිමස් සවාබු ලිබේන ඒ ගුරුආනුගේ ආයතෙම්මි රසූලුල්ලාහි සන හදීස් කුරානි ගුරුආනු එම්මේ අකුර කියාෆි මෙ ඒ අකුරගේ බදලුගා සවාබෙල් ලිබේන ඒ අකුරගේ බදලුගා සවාබෙල් ලිබේන আদি කොම්මේ සවාබෙන් ඒගේ දිහගුණ වෙගෙන්දේ ඒ සවාබෙගේ දිහගුණ වෙගෙන්දේ තිමන් කලේ ෆාන් හදීස් වල නුකරවමේ අලිෆ් ලාම් මීම් එයි එම්මේ අකුරකේ වලාකින් අලිෆුන් හර්ෆුන් එකමක අලිෆකි එයි එන් අකුරේ වලාමුන් හර්ෆුන් ලාම කියෙන් අකුරේ වමීමුන් හර්ෆුන් අදි මීම කියෙන් අකුරේ ඒක මාන කි අලිෆ් ලාම් මීම් එන එගොතක් කිය අල්ලාහ් ටක එන මියායන් හැම එකන කියවා ෆිය එන කිතන් හේවකන් ලිබෙන 30 හේවකන් එන ලිබෙන 30 හේවකන් එම ආයතේ මීමීගේ මාන නේගුණ කමකු ආයතේ ගොතුක මිතන් කියා ෆියා එන 30 හේවකන් ලිබෙන දැන් අල්ලාහ් කරවන්නේ "ذාලිකල් කිතාබු ලා රයිබ ෆීහ් හුදල් ලිල් මුත්තකීන්" මිෆතකීමි මිෆතුගා එව්ව ශක්කේ වාෆතෙන් නෝන එව්ව ශක්කේ නෝ මිෆතකෝ එව්ව ශක්කේ මිෆතුගා හුරි හුරි හා වාහකතකි තෙදු වාහකතකේ සබබකි අල්ලාහ් සුබ්හානහු තාලාගේ බස්ෆුළු එයි එම්මෙ තෙදු බස්ෆුළු එයි එම්මෙ තෙදු බස්ෆුළු එම් රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් ෆුළු කරවන්නේ "ඉන්න අස්තකල් හදීසි කිතාබුල්ලාහ්" එම්මෙ තෙදු බහකි අල්ලාහ් සුබ්හානහු තාලාගේ බස්ෆුළු එයි ومن أحسن من الله قيلا ومن أصدق من الله حديثا الله سبحانه وتعالى کے بہاوڑ واکیم تیدو بہا کی کوم بہن ہے الله سبحانه وتعالى کے بسفڑ ای ایم تیدو بسفڑ یک ایو شک کے ویس نہیں එහා ෆාලකන් අල්ලාහ් සුබ්හානහු තාලා කීතු කුර්ආනුක මිහිරි හුකුම් තබ් බයන් කරවවා ස්වර්ගයේ වාහක තබ් බයන් කරවවා නුබෑ මිහොන්නන් හුරි නරකයේ හේවලෆා කොත්තිමන් අල්ලාහ් එංගේ ගොතන් ඔළුන මිහොන්නන් හුරි ස්වර්ගයේ එහා තෆ්සීල් කලාංග බයන් කරවහනි එකලාංගේ වාදෆුළු දොගෙන්වාන් එකලාංගේ බස්ෆුළු දොගෙන්වාන් ذාලිකල් කිතාබු ලා රයිබ ෆී අල්ලාහ් සුබ්හානහු තාලාගේ මිෆතකීමි එව්වෙ ශක්කෙන් ෆතුගනවා ෆයි මුදල්ලිල් මුත්තකීන් আদি මිෆතකී තක්වා වෙරින් නවාහිදායතේ අල්ලාහ් එකන තක්වා වෙරින් නවාහිදායතේ ඒක මුරාදකී ei taqwaage furihama beenun hifa hidayatuge furihama beenun hifana bayaki taqwa verin ehben allah koran hudallil muttaqin taqwa verin nawa hidayatege den elmarin bayan koramani taqwa verin nawa hidayatege oijjege maanay ki taqwa verin e hidayatuge mati demitu mattaka wa hidayatege demitibun ei furatnama ves mimi huna ki taqwa taqwa verin furatan wes mi ba mena ki takwa verin den hidayen e ba mi honga maccan aswe ge murada ki hidayatu ge mati demiti bume hidayatu ge mati demiti bume eme allah subhanahu wa taala me hidayatu ge faida devani takwa verin iman vi mis takuna bayen ayat tahuga allah kora hudal lil mu'minin wa hudal lil mu'minin mu'minun wa hidayatu ke sallallahu kora wa ತಕ್ವಾ ವೆರಿನ್ನ ಮೂಮಿನುನ್ನ ವಾ ಹಿದಾಯತೆ ಕುರಾನ ಕಿದೆನ್ ತಕ್ವಾ ವೆರಿನ್ನ ಕಿ ಕೊಬಾತ ತಕ್ವಾ ತಕ್ವಾ ವೆರಿನ್ನ ಕಿ මේ අර තක්වාගේ මාන තක්වාගේ මාන මාල්ලා රසුන වි උමර උමර ගෆාන් උමර ගෆාන් උබයි ඉබ්නු කාබා මි සවාල් කරවනි තක්වාය බෙහෙගොත් උමර ගෆාන් උමර ගෆාන් උබයි ඉබ්නු කාබා මි සවාල් කරවනි තක්වාය කි කොචෙන් හයස් උමර ගෆාන් එහිඳ උබයි ඉබ්නු කාබා මි දාලවනි අමාසලක්ත තරීකන් සාෂෞකින් කලේ ගෆාන් කාෂි ෆෙතුරිෆාවා මගෙක් ගහිඟා වඩා නුගන්නවන් හෙයියේ එහිඳු මර්ගෆානි දාන බලානුනකේ තිබන්නේ එෆදමකු තහුගා හිඟා ෆයි මිහුරු දෙන් උබයි ඉබ්නු කාබ් මි දාලවනි ෆමා අමිල්තා එක එෆද මගකුන් කලේක ෆාන හිඟාරු කිනේ කන්තක් කුරවන්නේ කලේ ෆාන قال شمرت واجتهدت යකෝ තිමන්න ෆාකුරු ඔළුවාල වනොත ඉසාර උෆුල්ලමේ අදි වර බලයන් තිමන් කලේක ෆාන ඒ කාර්තකුන් රෙකුමට්ටකා සලාම වෙගෙන් දාමේ දැන් ඔබ කවුරුදන් ෆසාලික තක්වා ඒ තක්වායි waaki allah subhanahu wa ta'ala uredun tahuge tere ekale ekalaangiyam mi veve uredun ta faafa tahuge tere ena dairo ein evves faafa egga nujehi rekemun rekemun diun ei taqwa eki hudallil muttaqin taqwa verna wa hidayat eki ei taqwa verna kiden taqwa verenge sifatan allah subhanahu wa ta'ala mi suratuge mi fahuge de mi bayan kurawani allah subhanahu wa ta'ala mi surai fattawa fi mani timbayakan insanun bassawa insanun allah bassawa fi timbayaka mi sura guruwan fettevi allah subhanahu wa taala e wahakatan ba koroni emme furtame ti mu'minun demmeti kafirun dem munafiqun mu'minun den ege anekkolu kafirun den e demedugawa bayen e mu'minun ge jamaata kan la ilaha ulai wala ilaha ulai muzabzabina bayna zalika la ilaha ulai wala ilaha ulai dekolak kira kira tibe mihun ei mi bayakavesnu mi bayakavesnu ave munafiqun ei hituga onna ichchaka beerfuru amala tafatu mihum hituga kafaru kam forwafa beerfurun iman kam faala qura mihum ei munafiqun allah subhanahu wa taala mi timba mihunge wahaka mi suratuga kuri kologa mi bayan kuran emme furata mu'minunge wahaka taqwa werenge wahaka den allah bayan kurawani kafarunge wahaka yafuga allah subhanahu wa taala bayan kurawani munafiqunge wahaka den mu'minunge sifatahuge wahaka irada kurawiya maadama den suwalita suwal kurawiya ಕಿಯಾಮತ್ ದುವ ಹೋಗೇಂಗೇನ ಕಿಯಾಮತ್ ದುವ ಹೋಗ ಏ ಗುರುವಾನ್ ಹೋಗ ವಮಾ ಯಅಲಮ್ ತಾವೀಲಹು ಇಲ್ಲ ಅಲ್ಲಾಹ್ ವರ್ರಾಸಿಖುನ ಫಿಲ್ ಇಲ್ಮಿ ಗುರುವಾನ್ ಹೋಗ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ತಾಲಾ ಇಬ ವಹಿ ಕುರ ವಹಫ ಯೌಮ ಯೌಮ ආයින් හඳාන්නේ තිච්ච කොම්මයකස් අල්ලාහ් සුබ්හානහු තාලා කියතු කුරාන් ගේ බං ඒ දුව හුග ඒගේ තාවීල් වගේනේ آ دم سوالو کے بنے چکی الف لام میم مفدح اکورتن ای حروف المقطعات یم یعنی اے کے معنی انگین دوہن انان ہے گیا مد ہو گئے انگین کم علم میرے میدال بنے انکا قرانوں کے بدلیل کر گیا مد ہو گئے انگین کم ආ සූරෙත්තක දෙවිෆාව නන්තන්ගේ ඉජ්තිහාදුන් ඉල්මරින්ගේ ඉජ්තිහාදුන් දෙව්වාෆාව නන්තන්ගේ ඉල්මරින්නා අද රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සබයි සූරෙත්තක නන් දෙව්වාෆේ බහුරි ei matin baki baawale wono gotenno eki bay surat takan ennama bura itura veste ife bahuri bay surat taka misaka suratu tauba suratu baraa aves kiyeba e surata ame gota suratul fatiha eba kiye suratul hamd es kiye suratu ummul qur'an es kiye baawranta mi gota baawranta e bahuri kiye Bakara surata suratul nisaul kubra es kiye suratul nisaul kubra e sababa ki anghenunge එම්මෙ ගිනවාගත අල්ලාහ් බාවාලේ වි සූරතුල් බකරාගේ නිසා සූරත පුර ගිනයින් එබයි බාවාලා බකරා සූරත අන් හෙනුගේ වාහකත එම් විම මියස් නිසා සූරතකේ එබයි නිසා සූරත ඒගොත එත සූරතක එත නන්තකෙන් එබ හොරි බයි සූරතක දෙනන් තින්නම් හතරුනම් වෙස් කිවිව එන්නේ වල්ලාහ එන්නේ ඒ බයි සූරෙන් එක්කම සේ හොරි බාවාලා waram madu madu bay surat එක බර එක්කෝ වෙස් බාවල බෑ මිසාරක කුරු සූර ඉත්ත ඒ වරු එක්කෝ වෙස් බාවල බෑ අර රංගල සවාල් සවාල් හොරියා බේ ෆුනසෙන් ඉච්ච කන්නේ ආමිහාරු ආමයකන් නමාදන් එළොම්වෙස් රංගාලෝ ආමයකන් නමාදන් එළොම්වෙස් රංගාලෝ එයි නමාදන් අලගොණමෙන් අන්න ඉරුග එම්මෙ රිවේති සිවතකුන් සිෆලිබිගතුන් එයි එදෙවේ කම දැන් කොම්මියකස් බොලුග එච්චෙන් එළම කියයි සුන්නතෙන් නොන් එයි කියේ එයි රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ ආදී සුන්නතෙන් ආදෆුලුව ගොතුම කලිෆාන කුරවවා කම ඒ අරබින්ගේ ජමානුග කුරා කම දැන් ඉල්මරින් එකන්තත්තන් හිමනුවවා ෆවනි මුරුව්වෙච්තරි කමගෙතරේ ඉන්සානා වාගේ මුමිනු මුමිනු මීහා ඒන අබදු බොලුගේ බෝ නිවාකොක්ගෙන් හොරුම් ෆිරිහිනුම් බෝ නිවාකොක්ගෙන් හොරුමකි එයි ඒනගේ මුරුව්වෙත්තරකමුගේ තෙරෙන් හිමනේ කමකේ අබදුවස් බෝ නිවාකොක්ගෙන් හොරුම් මුරුව්වෙත්තරකමුගේ තෙරෙන්නේ හිමනේ මුරුව්වෙත්තරකමුගේ රිවෙති එම්මෙ රිවෙති සිෆතා එම්මෙ රිවෙති ඒනගේ එම්මෙ රිවෙති අඛලාකී සිෆතාහුගේ තෙරෙන්නේ කන්තන් හිමනිකෙන් දන්නේ ದೆನ್ ಮಿಸಾಲಕಂ ಏಯಿ ರಿಯತಿ ಸಿಫೈಕ್ಕಮುಗ ವಾ ಇರು ಹಮೆ ನಮಾದುಗ ಏನ ಸುನ್ನತೆ ಗೊತುಗ ದೆಕಿಕೆನ್ ವಾ ಸುನ್ನತೆ ಗೊತ ಕುನುನ್ ದೆಕೆ ನೀ ಕಿಯೆ ಏಯಿ ಮುರವ್ವತ್ತೆರಿ ಕಮುಗ ರಿವೆತಿ ಅಖ್ಲಾಕಿ ಸಿಫತಹುಗ ತೆರೆಂ ಹಿಮನೆ ಕಮಕ ವಾತಿವೆ ತಿಮನ್ನ ಎ ರಿವೆತಿ ಸಿಫ ನಮಾದುಗ ವೆಸ್ ಲಿಬಿಗತಿಯೆ ಎ ಗೊತನ್ ನಮಾದ ಎ ಗೊತನ್ ನೀ ಗನೆಂ ಹಮೆಕೆ ನಮಾದೆಂ ಎಳಮ ಕಿ ಮಸ್ಸಲೆ ಎನ್ನು එකමුක මිසාලක සුන්නතේ ගොතුක දෙක හැම එක නමාදන් අලංජි හේච්ච එක්කමුක දෙක ෆියයි ගෝය හැම එකනේ නමාදන් අලංජි හේච්චෙන් නෝන් එයි කියේ boluga taakihala maki hama eken namada kuran je kamen rasulullah sallallahu alaihi wasallam abadwes boni wa kuran wafawani abadwes hama eken ekalefan namada kannun eturu kurai fagudi kolo ekalefanuge fagudi kolo hama ekalefane bar tingotakan alwa hama eken fagudi hus fagudi olo wafe bahari taakiha matin fagudi olo wafe bahari hama eken taakiha olo wafe se bahari ekam ginawagut ekalefane heda kuran wafawani taakiha matige fagudi olo wafawani ginawagut ekalefane heda kuran wafawani den namada khasakun elun ei ek gotaka evves fotek ge evves sunnatakun evves nassakun saabitwa kamennu hamai kani namada elume namada boniwa kurume ehennames kurim midennevi gotuge matin elun ei rangalu kame ei muruvvet terkamuge teren himene kame boniwa kurumaki firhimmiha ehemvi abadwas boniwa kokin ena hurun rangalu ei emme edeve gotaki den ei riti sifayakav wati kurige salafun බේකලුන් මුරුව්වැත්තරකමගේ තරේක හිමනුවා කතේ මායික්කමගේ දලීල මීහාගේ ඉහ්තිරාමු ලිබේකම එහෙම කුමුගේ සං ඒ සිෆත කට්ටක එන ඒ රිවති සිෆ නමාදුගේ ලිබිකත ඒ නමාදුගේ මියති අල්ලාහ් සුබ්හානහු තාලා කීත කුරාන ගෝහ කරන යා අයුහල්ලදීන ආමනු ඛුදු සීනතකුම් ඉන්ද කුල්ලි මස්ජිද් තේබෑමිහුන් සීනෙත්තරකන් ඉෆාරේ කොම්මේ නමාදෙක්ගේ වගතුවා ಒಮ್ಮೆ ನಮಾದೆಗ್ಗೆ ವಾಗುತುಗತಿ ಎಬಾಮಿಯನ್ ಜೀನೆತ್ತಿರಕಮಗೆ ಫಾರ್ ಏಗ ಮಾನೆ ಕಿ ರೀತಿ ಕೊ ತಿಮಾಯ ವೆವುನುಹ ರೀಚ್ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ತಾಲಾಗೆ ಹಜರತಂ ಅನ್ನೈರು ಕುರಂಜೆ ಹಾಡಿ ಮುಡ್ದಾರ್ ಕೊಂ ಆಸ್ಕೆನ್ವಾನ್ ಏ ಅಲ್ಲಾಹ್ ಕುರುಮತಿಗೆ ಹುಟ್ಟೆ ವಾಗುತು ಏಯಿ ನಮಾದಂ ಏನ ಕೊಳಂ ಹುಣ್ಣ ವಾಗುತಕಿ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ತಾಲೆ ಕುರುಮತಿಗೆ ಏನ ಹುಟ್ಟೆ ವಾಗುತು ಎಹೆಮಿಮ ಎಮ್ಮೆ ರಿವೆತಿ sifain sifawegen ena hunnan jiheni tahiru kon ena hunnan jiheni ema boluge echen elun midennevi gotuga matin rangalu namaduga ekama namaduga khaassakun hama namaduga alan jihene kaman itigatu kokken elun rangalenno aibes midennevi gotuga matin rangalu ගුරුවන් කියවර සෙන ඉන්න ජීනෙන් මෙරියති ගොතුක අල්ලාහ් කලාම් ෆලොම කියවනේ බොලුගේ එච්චන් අලාලුන් රංගලෝ එකම සුන්නතේ ගොතකුණෝ මෙයාර මීවර ෆරගුහුරිකමෙන් හයි ගතුක එංගේ සවබකි සුන්නතේ ගොතුග අදා කොෆියා එයි දීනිකමෙක් ගෙතරන් හේරන් එවන් ඒකන්ත ඒකන්ත දීනි ගොතුන් ශර්වී කමකන් නුවානේ දලීලෙන් එකමෙක් ගෙමච්චන් නැතිහ එම් වීමා දීනි ගොතකන් සුන්නතෙක්ගේ ගොතුග දෙකි ගොන්නන් නොකන් කුරන් ජෙහෙලි කිය ඒකම කොය සවාබු ලිබේනේ ගොතෙන් එබන් ඒ ගොත කී රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එකන් එකලේගේ ෆාන කුරවි තීවේ ekaliye gfan deke lobi umuge gotun ekaliye fan kuravvi kantak kurun eran yan Allah sawab dewan ei sunnaten nun kamuga wes ekaliye gfan kuravvi kamak wat bala Abdullah ibn Umar ma Allah sunne Abdullah ibn Umar ekaliye gfan ge kariga nove wajibe mustahabbe sunnate ekaliye gfan kuravva fi ekaliye fan kuravva බල එකලේගෆාන දතුරු ෆුලෙග්ග වඩාගෙන විර රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් දතුරු ෆුලෙග්ග වඩාගෙන එකලේෆාන කුඩගේ ෆිලි කුරවම් වෙගෙන් මඩු කුරව්වි හිලෙග්ග කෑරිය e hila karen kalefan kudage fili kuravvi e hindu ibnu umar e magun dature kuravvanya kudage fili kuran noivvas e hila kariyan as ishinde wada ganna ibnu umar e rasulullah sallallahu ishinde wada gati rasulullah sallallahu alaihi wasallam makkah madina beeruga hiyawai kan hasil kura gahe komme haftak abdullah ibn umar komme haftak e dohu e wagutuge e gastor wada gannawa kamabe mi wahage rasulullah mi har sunnatuge maanayakam yonnani ei qawli gotunna amali gotunna taqriri gotunna akhlaqi sifaf sifafulwe gotuna tabii sifatahu gotun rasulullah sallallahu alaihi wasallam nisbay kurave komne nisbaten ei sunnata ಸುನ್ನತಿಗೆ ತಾರಫಿಲ್ ಮೇಲೆ ಕುರವ್ಯಹಮನಿ ಏಯ್ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಮ ಕೌಲೆ ವೆಜ್ಜೆ ಕೌಲಿ ಸುನ್ನತೆ ಮಿಸಾಲಕ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಮ ಫದಂ ಹದೀಸ್ ಫುಲ್ ಕುರವ್ಯ ಫದಂ ವಿದಾಳವಿ ಏ ಕೌಲಿ ಸುನ್ನತೆ ಅಸ್ಸಾಬೇಕನ ವಿದಾಳ ಮೇನಿ ಗೊತ್ತಕ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಮ ಕಂತ ಕುರವ್ಯ ಏಯ್ ಫಿಯಲಿ ಸುನ್ನತೆ ಅಸ್ಸಾಬೇಕಲಕ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಕುರಫುಲ್ ಮತೀಗ ಅಮಲೆ ಕುರವ್ಯ ಏಗ ಮಚ್ಚ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಮ ಇನ್ಕಾರ ಕುರವ್ಯ ಫನತೆಜ್ಜೆ ಏಯ್ ತಕ್ರೀರಿ ಸುನ್ನತೆ දැන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම අඛලාකී සිෆෆුල මියකු බයන් කොෆියා ඒ සිෆෆුලකී ඒ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලමගේ ඛුලුකී සුන්නතේ দেন রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি তবি আমাল ফুলে বায়ান করা ওয়াফিয়া আসহাবে একরা বায়ান কফি এই রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম গে খিলকি সুন্নাত এই আদি সুন্নাত তা আলগণ মে কিয়া আদি সুন্নাত তা আদি সুন্নাত তা কর রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম তে কে লোবি মুগে গতুন কালে ফানা লোবি কুরুমুগে গতুন এ আমাল কফিয়া সওয়াব দেবান সুন্নতে ওতা কুনো কুরআনে রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম কুরবিতে কালে ফান দে কে লোবি মুগে গতুন es ekan takwa fi Allah sawab devwane kama Allah alam ආයි අකීදාගේ මස්සලේ මිවරබ්බඩ අකීදාගේ මස්සලේ කුර්ආනුක අල්ලාහ් බයි වහුව මාකුම් අයිනමා කුන්තුම තියවරමා වරුගද ආයතේ මි වහුව මාකුම් අයිනමා කුන්තුම කලංග තියබෑ මිහුන්න එකු වේ තියබෑ මිහුන් වි කොම්මෙ තනෙක්ග මා වරුගද ආයතේ තාන් ආයිම ඉල්මු අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ඉල්මු ෆුළු බෙහිගෙන් වේබ එතබ්බයක මෙහර මයියතු මයියතු මයියතු බි එකු ඒ එකු එබ බෙහිගෙන් වේ බෑතක ඒ මයියතු නස්රු මදදුගේ මයියතා ඉල්මුගේ මයියතා මිගොත ඉල්මුගේ මයියතු මිසාලක අල්ලාහ් මුහීතුම් බිල් කාෆිරින් අල්ලාහ් සුබ්හානහු තාලා කාෆරුම් වශාලාගේ ඒක මානක ඉල්මි ගොතුම් අල්ලාහ් සුබ්හානහු තාලා ඉල්මි ගොතුම් වනි කාෆරුම් වශාලාගේ අල්ලාහ් සුබ්හානහු තාලා වඩිගම් වනි අර්ශුගේ මතීගේ එකමකු අල්ලාහ් රසූල්ලා සහදීස් ෆුකන ඉහා මතීගේ අල්ලාහ් සුබ්හානහු තාලා වඩිගම් වයිරු තියබා මිහුගේ තරේ මියෙක්ගේ හිතන් අරා කොම්මකම සකදාංගේ දෙන වඩිගම් වයිරු الله سبحانه وتعالى كيت قرآن كوحي كرباني قد سمع الله قول التي تجادلك في زوجها وتشتكي إلى الله مجادلة سورة فير آيات الله كرباني قد سمع الله الله أدو السافي أما كرم السافي قول التي تجادلك في زوجها اي انهن إيه إيه إيه انهنا کے واہ کا اینا کے فرمیھا بہ فانا مشورہ کو شکوا کو اي انہنا اے خولا بن خولا کلے فانو ایکمنا کے فرمیھا کمن اظہار کرمی দেহার কুরাবি রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম রিহাং আসির আয়েশা তে কুফান বিদালওয়ানি সুবহান আল্লাযী ওয়াসিআ সামাহু এফরাতেগগে এসসেমুন তানাওয়াসবেগেম বা ফরাইন হুস্তাহিরওয়ান তাকামায় තිමන් කමනා ඔති ෆර්දාගේ නිවැගේ ෆර්දාගේ ඉෆරාතක රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම යන් හිමියා වාහක දෙක්කිර බයෙන් අකුරුගේ අඩු තිමන් නැන් ඉවේ එහා කාරිගේ තිමන් නහොරේ අල්ලාහ් යකරේ අල්ලාහ් හයිවන උඩුගේ මතින් අර්ෂුගේ මතින් ඉන්නවායින් එකලාගේ වහි කරවණියේ qad sami Allahu qawla allati tujadiluka fi zawjiha Allah subhanahu wa ta'ala as-sawafiyan hemiyaage ආඩෝ තිමන්නේ කන්නේ තිමන්නේ හැකෑරිගේ හොරියේ එම අල්ලාහ් සුබ්හානහු තාලාගේ ඉල්මි ගොතුන් ඒ හුරිහාච්චෙක් වරයන් වඩගෙන් වේ කලංග ඉල්මු ෆුළු හුරිහා තනක් ගවේ හුරිහා තනක් ගේ කලංග ඉල්මු ෆුළු වේ කලංග ذات ෆුළු වනි හයින් වඩුගේ මතීග අර්ශුගේ මතීග එයි මානයකී ඉල්මු ඉල්මි ගොතුන් හුරියා මහලෝකුන් නායක එකලංග බොඩිකෙන් වේ එව්ස් මියක එකලංග වන් හනාවෙකින් එව්ස් කමෙන්න කරවෙන ඒ ඉල්මි ගොතුන් දැන් හැම ගොතන් මයියතු නුස්රතුගේ මානාගේ වේ මදදුගේ මානාගේ වේ එබොයි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ මයියතු එකලංග බොඩිකෙන් වනි එකලංග මුමිනුන් නායක ඒක මානකේ නස්රුගේ ගොතුන් නස්රු දෙවන අල්ලාහ් සුබ්හානහු වතාලා මුමිනුන් නස්රුගේ ගොතුන් එකලංග මිහුන් නායක බොඩිකෙන් ඉල්මි ගොතුන් එකලංග මිහුන් නායක බොඩිකෙන් ඒ ගොත ඒ ඉල්මන් කෝවා আর রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম হাদিস কোরাবানি ফরদ নামাজ নক গামাই দেবে হিত এভ্যে সুন্নাহ নামাজের নয় ফরদ নামাজ গামাই দেবে হিত এভ্যে সুন্নাহ নামাজের নয় সুন্নাহ নামাজ কুরআন হুন্না মিহা আবে সুন্নাহ নামাজ দু কল্লা ফেনা দান জেহনি ফরদ নামাজ হুগা বাইরো মটকা সুন্নাহ নামাজ কে মিসাল কেনা দেওয়ান রাখত গো হুরি sunan namadu ehem vejja haram madegen huri uraf iya enad namadu du kollen jeni salam ifrat salam den kulan huri assalamu alaikum wa rahmatullah ya madu madu assalamu alaikum warahmatullahi tanai faratan hame kan salam deni den ena dani jamaata එහෙමම ෆර්දු නමාදක ගමයි දෙවේ හිඳු දැන් මිසාලක නමාදු නිමෙ නිමෙ ඔද්වා එවස්වාලේ නමාදු මිසාක සුන්නෙන් නමාදු නිමෙ නිමෙ ඔව්වා සක අත්තහියාතුගේ ඉනිසුන්නතුගේ දැන් යොග් ගමයි දෙවුනේ නමාද එහෙම වෙජ්ජ අත්තහියාත නොකිය දෝ කොල්ලා හදානෙත් දැන් ඉල්මෙන විදාලවන ඒ වරන් එන නමාදු ගොස්සයිනිය දැන් නමාදු ෆුරියම කොල්ලාශ ඒ හිසාව ගොස්සයින් දෙජ්ජ ඒකමකු අදි එරකොයි බාකී එවයි ඒනහම නමාද කොල්ල වරහම ෆර්දු නමාදුන් එරකොයි කැටියකස් ඒ මුලින්ම නා කුරව්වා රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හනෆි මذහබුගේ මීහුන්ගේ ගොතෙන් ඒ හනෆි මذහබ මීහුන් ඒ මීහුන් කුරාන නමාදු ෆෙරජ්ජියා නමාදු නිමෙන්ද ඒ මීහුන් නම් මනා ඒ මීහුන්ගේ මذහබුගේ මනා සුන්නෙන් නමාදේස් ෆෙරජ්ජියා ඒ නමාදු නොනිම්මාදියෝ ඒ මීහුන් දලීලු නගාෆවනි ඉල්මරින් වාකී දලීලු නගා කලා ආයතකම් ඒ ආයතකම් යන්නේ යා අයුහල්ලදීන ආමනු අතියල්ලාහ වාතියෝ රසූල වලා තුබතිලු ආමාලකුම් කුරියෙන් එමි හොනන් නොකිය ෆහතන් කොළම කියන්නේ වලා තුබතිලු ආමාලකුම් තේබෑමෙන් තේබෑමෙන් අමරත බාතිල් නොකුරාශ කුරියෙන් නොකියයි කුරියේ මේ කුරියගම යති කීකේ ඒ ඉමාම් වෙජ්ජ මිස්තකන තේබෑමෙන් අල්ලාහ රසූලා කියමන් තරිවාර කියමන් නුවේගෙන් අමරත බාතිල් නොකුරාශ මෙහර කියමන් නුවීම වි බාතිල් වනි අමලත ඒ ගොතන් හදාශ තේ මේ මිහොම බලන්නේ අමල ෆරාෆි අමල ෆුරිහම කුරාහර නොකො බාතිල් කොන්නුලාශ ඒ මුලින් ගොස් ඒ සොරීහ නස්සුතකාවස් ඛිලාෆ රසූලුල්ලාහ් සමාදීස් කරන ලා සලාත ඉදා උකීමත් සලාත් නමාදු කායිම කරවේදී නමාද ගමයිද වෙජ්ජක ඒ තුරු එව්ව සුන්න නමාද නුවේ එහෙම ඒ නමාද කොග්ගෙන් වානේ දූකොල්ල ජමාතක බාර වන්දින දැන් ඔති ගේග ගේග එන මිසාරක සුන්නෙන් නමාදු එහෙනම් එබැංගේ තිමන සුන්න නමාද කොෆේ කොස් සියා දෙරක් වේ කටායකන් එහෙම වෙජන සුන්න නමාද නොකොන් අන්න ජන ෆාදු නමාද ඒ ෆර්දු නමාද ඉස්කන්දෙන් ජේන සුන්නතව කර බොඩ සුන්නතව කර බොඩ ෆර්දු නමාද ඉස්කන්දෙන් ජී හේ sunnen namadu galo kurma behegotun ilberinge medugani ikhtilaf ufedifa sunnen namad e rasulullah sallallahu alaihi wasallam namade bar kurawwa e kalifana khasse gina ilmerin vidala fauri ema sunnen namad kom mehen galo qur'an kanne den faait wejje diyei den hisaba sunnai e faaferin wana viena sunnai gos kenne den enange wa gutunuli buni ehn nunena gastuga du kolli ehn nuni kommes kama kahore ena filagen diyei wa gut ආ ෆතිස් නමාදුක කුරී සුන්නයි ෆතිස් නමාදුක ඉන්න නිවස්මි කුරී සුන්නයි සුන්නයි කනි ෆතිස් නමාදුක ඉහු සුන්නත කී එයි හුරිහා රවාතිබ සුන්නත හැගෙතර එම්මෙ මාජ්ජරක් වයි එයි ෆතිස් නමාදුක ඉහු සුන්නයි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් පුල් කුරාන රකාත අල් ෆජ්රි ඛයිරුම් මිනද් දුනියා වමා ෆීහා හදීස් පුල් කුරාන මේ ෆතිස් නමාදුක ඉහු සුන්නතුක දෙරක් වයි මුලි දුනියා දුනියාග වාහා ඉච්චක වරහයෝගෙන් වේ එහා මා දෙරක් වයින් එයි අයිෂ්තෆානි දාන රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම මේ දහිවති වඩා රවාතිබ සුන්නත හොතන කලිෆාන මේ දහිවති වඩාගේ දෙරක්වත ඒ කලිෆාන ඒ දෙරක්වයි දතුරුමතිකස් තුලන්න කුරවයි මෙහර දතුරුමතික රවාතිබ සුන්නත දූ කොල්ලුම් මුද්දා වාගේ කියන කුරියස් මස්සලෙන්නේ කුරා කන්වස් ජෙහෙ අස්ලු හගීගතුව රවාතිබ සුන්නත කේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම ඉර්ෂාද් අල්ලාහ් දෙවෆාලු යලුයි ගෙහිෆුන් එමෙ අවලාවගෙන් වනි දතුරුමතික රවාතිබ සුන්නත කුරුමෙන් නෙයි එකම කුරියස් මස්සලෙන්නේ කුරුමෙන් හගීගතුව නෙයි ekama ku rawati fatis namaduge ihusunnatuge derakwa rasulullah sallallahu alaihi wasallam daturful matigas dulen nokuralla evaram man derakwa ekka engijjeta e derakwa takiyei den e derakwa galwa kun misaraka ena fatis namadan ahar oti jamaa farave jamaatuge namadu ena kuran jehen jamaatuge derakwa kokgen wana furatama den e namadu kon nimigen tankol durajje hilafe e derakwa kurun rangalo ei takuriri kurige sunnatuge taaruf demme kurawunero taqriri sunnati haram kiyafi men taqriri sunna rasulullah sallallahu alaihi wasallam kurifulu matiga kurave amale ekalek faano e amale fuluge macce inkar kurawwa feneti ege maane ki taqriri sunnate ke eves sunnate eves sunnate waki amale kuraveneya එද්දෝක රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් නමාතුකුන් අවදි වඩා ගතුමුන් මීහකු තෙදුවේ නමාදු කුරන් ෆරා වස්සාවය කරා දැන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එනියන් සහාබින් නම් සවාල් කරන්නේ එනයි කුරණි කොන් නමාදෙන් ඒ සවාල් කලිෆන් කුරවන් ජෙහුනි කීවේ ඒකයි කුදින සුවාලේ ආ ෆතිස් නමාද ෆහු ඉරු අරන්දෙන් නමාද කුරුම කීයි මක්රුහ කම හරාම් කම වාකක ඉරු අරන්දෙන් නමාද කොගෙන අය නමාද කුරුම් හරාම් කුරයිෆා වගුතෙන් ඒ මනා කුරයිෆා වගුතේ දැන් සබබ මෙද්වරි වා නමාද ෆියවා දැන් ඒ තෆ්සීලෙන් ඒ තෆ්සීලෙන් හදාන කවන්නේ එහෙම් වෙගෙන රසූලුල්ලාහි සමම හදීස් වරණ ඒනේ කුරණි කොන් නමාදෙන් ඒ එහිඳ අසාබය කලන් දෙන්නවි ඒනා නමාදන් ආදෙවුනේරු එන සුන්නෙන් කුරවොතීම එන ෆහුන්ගේ සුන්නෙන් ඒ කුරව කුරවණි එහෙන් කම දෙන් රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඉදාලෙන් නොවේ ඒක දිෆන වඩාගෙන්නේ ඒක මානේ කි ඒ සුන්නයි නුකුරෙ ජියා දෙගො දෙගො දෙගොතම් කුරෙ එක්ගොතම් කුරේ එක්ගොත කි නමාදුක ෆොම් මිස්කිතුන් නිකුතුමුගේ කුරින් එන මිස්කිතුගේ එන සුන්නයි කොල්ලු දැන් නිකුමගෙන් ගොස්සියා එන නො ඒ සුන්නයි නිකුමෙන් නොකෝ නිකුමෙන් ගොස්සියා ඉරු ඉරුම ෆහු එදරකෝ එක්කොල්ලු එදරකෝ එක්කොල්ලු එදරකෝ තා ખાસા ගදෝ එකේ දෙන්න නමාදකි ගදෝයෙන් එහෙන් ඔයින් එච්චෙන්නු ඒකේ හැම සුන්නයි නියක් ගන්නානේ හැම දෙ සුන්නෙක් කුරන් එනත් දැන් එෆායිතු වි ගදෝයෙන් නමාද කන්නෙන් එව්වෙ සදීසකම් සාවිත වහ ගදෝ ගලෆ්සේ රෝදයෙන් එබයි හජ්ජන් එබයි ගදෝ ගලෆ්සේ කම් නමාද කන්නේ ආ තහියතුල් මස්ජිද් ආ තහියතුල් මස්ජිද් කුරවේන එකමක් වරක්ගෙන ඉල්මරෙන් විදාලව ඒ මනාගඩිත හුගවස් මනාගඩිත හුගවස් තහියතුල් මස්ජිද් කුරවේන මීග බලන් ජෙහෙච්චක මේ ඉමාම් ශාෆියස් විදාලව ෆෙන්නනි සබබන් කුලවේ නමාද කුර විදානේ සබබෙව්වා නමාද මෙහර හම ආරාදෙරක් එක්කොන්නු ඒ මනා එකම සබබෙ වෙජ්ජය ඇති කුර විදාන මිස්කිතන් එරුන් ඒ එරුන් ඒ සබබෙ දෙරක් කුරුමුග වුලු කුරුම් වුලු කුරුම් වුලුග දෙරක් වයින් එබයින්දේ වුලූ කොග්ගෙන් දෙරක් වක් කුරවේන වුලූගෙ දෙරක් වයි එක් ෆාද වාකි සබබෙව්වා නමාත තක් කුරවේන මනාගටිතව ගස් ඒකෝ තහියතුල් මස්ජිද කියසෙයි සබබෙව්වා නමාදෙන් හැමවිම ඒ මිස්කිතක ඒ ගඩීගේ මිසාලකන් ඒරියස් නර තින් තින් වගතෙන් මෙන නමාද කුරුම්ම කුරුවා එහෙනම් හරා ei evvaguta kiye iru arawagota iru medjewota iru sewa mitim vagutu den iru ara fatis namadum faban iru arafumat dan den eva evagutuga evagutuga sababeva namade kureven hame egota asur namaduga fahum iru ossijja maddan den evaguta kiye mana namad kurum mana vagute evagutuga sababeva namade kureven ah a ena wudu koggen arafa misalakan ena dihim punahanama eddonuga debulu jehum e ekantan eba misalaka ena namadan erur bange goa mendur namadu wudu koggen meheri ena mendur namaduge ihu sunnatuge derakwa kurima ena wuduge derakwotuge sawabes libene tahiyatul masjiduge derakwotuge sawabes libene mendur namaduge ihu sunnatuge sawabes ena libene ena eddonuge debulu jeje ngeje amiharo hadis ge meonnani wadefa dera koenno konni shina ena dera ko kofai shine ehma e tahiyatul masjid avswan e wudu ge dera ko tavswan ane mi pendurna mati ge sunnat avswan ආමසෙන්නේ ආ ඒ සුන්නතේ සුන්නතේ ඒ වුදු ගින ගිනන් කුරමකි ඒ ෆාහත ෆවිගෙන් දාකම එහෙම ගින ගිනන් කුරම් බිහම ආ වුදු මච්ච වුදු කුරමක එවස් මස්සලෙන්නේ එවස් මස්සලෙන්නේ ಸೀಡಿ ಆ ತೀಗ ಮಿಹಾರ ಮಿ ವಾಗೊತ್ತಕಿ ವರಗಿನ ಮಿಹುಂಗೆ ತೆರೆಗ ಮಿಹುರ್ ಮಿಹಾರ ಮಿ ಕಾಲೆ ಕಂದತ್ತಕ ಮಿ ಜಮಾನಿ ಕಂದತ್ತ ಮಿ ಅಸರಿ ಕಂದತ್ತಕ ಮಿ ಯಾನಿ ಮಸಾಯಿಲ ಅಸರಿಯ ಮಿ ಜಮಾನುಗು ಫಿತಿಫಾ ಮಸಲತ ಮಿಹಾರ ಇಲ್ಮರ ವಿದಾನ ಸೀಡಿ ಏಗೆ ಜಾತುಗೆ ಯಕುನೆಂ ಎಚ್ಚೆ ಏತಿ ಎಚ್ಚಕ ಲೆವಿಮ ದೇತಿ ಜೆಹಿಗೆ ಮಿ ಅನ್ನನಿ ಏತಿ එම ඒ CD එක ඉල්ලමක මස්සලේ නෑ ගුරු ෆෝන් වසම ඒගොතා ෆෝන් වසම ඒගොතා අයිල්ලමක මස්සලේ නෑ වුලුණු කොන් අල්ලෙවෙන් අන්න මස්වරින් ආතීවරක් ගිනන් කරවස වාලේ මිහාර තිසවාලු මිසවාලේ ජවාබ් දිනුම් වනි බයිමන උඳගුවස සවබකි ෂේහ් බාසා දිවහි රාජ්‍යයේ ඉල්මෙරින් සුවාල කුරෙව්වි ෂේහ් ඉබ්නු බාස් ඒ සෞදි අරබියාගේ මිහන්නියා වෙච්ච එයි මීගේ ෆස්හා හර කුරින් ඒර එකලිෆානකේ මුලින් මම්ලකාගේ මුලින් මම්ලකතුල් අරබිතු සෞදියාගේ මුෆ්ති ආම් ජෙනරල් මුෆ්ති එයි එම්මෙ පොඩ ඉල්මෙරියා එකලේක ෆාන සුවාල කුරෙව්වි රාජ්‍යයේ ඉල්මෙරින් මිකම බේගත මිවාගත කී රාජ්‍යයේ ඉල්මෙනස් දතිෆම යනි මස්ලේ ජවාබ් දිනෝ ඒ මස්වරණ කී මේ මුලින් මුරුග එමසක් එක්කුරා කමේ එමසක්කතේ කුරක් අමෙන්ගේ මස් වෙරිකම කි දෙම් මිසාරක දතුරු වෙරියා කි එයි කොම්මස් දුහක වෙන කායම වෙසුන්නන් ජේ <laughs> කොම්මස් වරකින් එනයි වෙජිහර රොක ගායම වෙසුන්නා දැන් ඒනක මිසාක රෝද මේ දතුරන රෝද විස්මිවනි අල්ලාහ් මාෆ් කුරවෑෆා දැන් රෝද එන හිෆානි කොන් දුවාක ජග මස් වෙරියා රෝද හිෆානි කොන් දුවාක එහෙම බාස් වර විස්නවෑෆා බාස් දෙවි ජවාබකි ඒනන් එන බලාරේ එනකේ මුකීමකේ ගොතුගා රාෂුක ගායිම් වෙ හොරි මිහේ ගොතු ගැන බලාශ එදෙන් නෙවිය ඊතුරු ගතක ෆතවාද ඒකම මස්වරියාවුර වකින් බොඩු දතුරක්ගෙම තිවා මිහක් වෙස්නේ ඒ ඒනකන්නේ ගර රං ආදේ වෙන ඉර එන්නෝ යවුර බොඩු දතුරක්ගෙම තිවා මිහක් වෙස්නේ එහෙම දැන් හරෙන් විස්නි විස්නු මොග මිය දැන් හරෙන් ගරායු විස්නි විස්නු මොග දතුරු වෙරියා අය ගස්රු ජමා කුර වෙන නමාද ඒන මස්සෙන්නේ රවාති උසුන්නෙත් නොකුරියස් දැන් රෝධ හිෆුම් يعني රෝධ වෙරියා රෝධ හිෆිදන් දතුරු මතී එන්නු දතුරු මතීක රෝධ හිෆුම් හුද්දා රෝධ දූ කොල්ලුම් වෙ සුද්දා හිෆුම් වෙ සුද්දා එම් විම රෝධ හිෆේ නේ නෑ දතුරු මතීක එනි මොනි මස්සල හිසාම ආ මස්වරින් ආ මස්වරින් නම් මස්වරින් නම් මස්වරින වාගේ නමාදු ගස්රු ජමා කුරවේන එමිහුන්ගේ කුරාගොක්කම කුණුදේ එමිහුන් මුරිහා නමාද රටංගාස්මි කොල්ලනි එෆහර ඒ ඒ ගොතෙක්කම කොමද ඒ නමාද වේලුන් ඒ ෆාෆ වෙරිවාන් ෆාෆ වෙරිවාන් ඒ නමාද වේලුන් ආ ආ ඒ ගුරුවාන් ගුරුවානුගේ නමක වානියම ගුරුවාන් ඒක ජයවල් කුර්ආනුල් කරීම හම ගුරුවාන් එකමක මී ෆොතුගා ඉල්ලේ වෙන මී ෆොතුගා මියස් උනි ගුරුවාන් උන්නා නෙමීලා එකම මිෆතකි මි තෆ්සීර ඉතුරු බෑත මිරිලිය ෆකෑරීව එම ඉල්මර විදාලම මි සීත කුර්ආනන් නුම් මිය මුරාන්ගේ තෆ්සීර මි මීගා ඉල්ල වෙන උදුනකෝ ආ මිහාර වුදු ඒ ඉදම් ඉජ්තිහාද් ඉජ්තිහාද් වෙයි එයා ඉජ්තිහාද් අහා ආ ඒ එක් ගොතක සුද්දෙන් වන ඉමාමි හවර කුණ කියන මෙහර ආමි කියන් ජේ ගොම්මි ඉමාමි ආ මීම තුන් ෆිත්තිම හර්ම ෆරංජන ආමි කියා ඒරම් මලායකතුන්ගේ ආමින්න හර්ම ගාමින්න දිමාවානි මලායකතුන්ගේ ආමින්න හර්ම ගාමින්න දිමාවෙජන හර්මගේ ෆාෆත ෆුහෙවි ගෙන්දා රසූලුල්ලාහ හදීස් වල කරවන ඉමාමි හා ආමින් කියා වගතුග මලායකෙ බෙකලුන් ආමින් විදාලවේ ඒ ආමිනා මවමුගේ මාමින් ආමිනා දිමාවෙජන මවමුගේ ෆාෆත ෆුහෙවි ගෙන්දා මවමුන් ඉමාමියවර අවහකගාමින් කියාගෙන්නවාන ඒ මනාකම ඉමාමිය ආ මීම තුම් ෆිත්තීම දෙන් හරවාමින් කියචේ දැන් ආමීන්ගේ මින්වරකී ගාරිවරින්ගේ අනකෙති මි එෆ් හරමියන් අයිල්ලප්පලමි ආමීන් ආමීන් මී ආමීන්ගේ මින්වරකී ayewan wal sual eyan eli dane ko bes masane e waki echen hawa e gulifawa echi taken no saka laptop computer ge samay gota phone ge samay gota ege onnane tafatu baawitta hoge ki fannuta hoge echi මිසාක ඉන්ටර්නෙට ඉන්ටර්නෙට මියාලනි හැම දීනි බොඩති ජමියාතකම් බොඩති ෆොයිත්තකායිච් ඉන්ටර්නෙට ගේ හොරියායිච් හොරියායිච් හොරියායිච් එහෙම ඉන්ටර්නෙටන් හොරියා මිහුන් ඉච්චලා ඒ මස්සේ නේ තෆාතුවා තෆාතු දැන් බිස්මිල්ලාහ රහමාන් රහීම් ලියපවා ඉච්ච මගමතින් ෆෙනජන කොම්මේ මූමිනෙක් මච්ච වාජිබ් වගෙන් වාන යති නෙගුම් නගාෆෙති අන්දාලු හෙන්නුනි ෆෙනක් ගිරවෑලු වාක අල්ලාහ්ගේ ඉස්මු ෆුළු ෆොරවෑලු ඒ ඉස්මු ෆුළු ඉහ්තිරාම් කුරුම කී කොම්මේ මූමිනෙක් මච්ච වාජිබ් වගෙන් වාකා මගමතින් ෆෙනරස අල්ලාහ්ගේ ඉස්මු ෆුළු ලියපවා කලිමයේ ලියපවා නවත කුර්ආනුගේ ආයතේ නවත බිස්මිල්ලාහ නවත එනුම් වස් කලිම අල්ලාහ්ගේ කලිම ෆුළු හිමනේ halima fene jeti nakan jihene nagafa en ihtiram kuran jihene ati andale hennoni fena girwale de kotun kuray kote नुलियुन रंगाड़े नुलियुन रंगाड़े बिस्मिल्लाह नुलिए दावत कारतों के लिए गन बिस्मान बिस्मिल्लाह ए या किए इतराम केंडे एचेंगे हम ए क्यों माकुंगे अल्लाह ले एचे ए फदे एची का अल्लाह के इसमें फड़ो नुलिए ආවිතුරිගේ ගුණෝතු කීමකි සුන්නතේ ඒ අල්ලාහුම්ම හදිනා ෆීමන් හදයිතහම ඒ ඒ ගුණෝතු ඒ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එකලේ ෆානුගේ කාෆදරි කලුන් හසනුගේ ෆානම ගන්නාදේ දුආ විතුරිගේ කීමට්ටක ආවිතුරිගේ ෆහ රකවතුක රකුවෆව ඕහ ෆහ ෆනරා ගන්නෝ ඒ බයෙන් ඉල්මරින් බයෙන් මිහුම් විදාලපරේ වෙස් දලීලක එක්කොරෙන් නුන් එරම්ලම ෆහ ෆනරා ගන්නෝ මූලි අහරු එක්කො විතුරිය කියන්ජේ මූලි අහරු එක්කො දැන් නු කියගෙන අනේ සජිදත් දෙවනසේ කුර්සජ ජහ කන්නු ජිහේන කුර්සජ ජහ කන්නු ජිහේන සුන්නත ඒයි. ඉතුරු ඈ ඒ කොහොමද? ගුණෝතු. ඕහො ඒ දැන් ඉමාමක ඒ ෆෙම්බර්ග්ගේ කොම්බස් ෆෙම්බර්ග්ගේ මියා කුතා ඉමාමකන් අරන්ජේ. දස් කුරන්. ආ ආ ඔතෙන් අස්ලු දුවාත <laughs> ආ ආ දැන් හිතා මොනවට කරනකොට කරනකොට ati sual sual faida hor sual ah sual faida hor sual den eti komme kan 10 ko gen erun emmerang aliya 10 ko gen erun ah e subhana malikil quddus den adum adum adu kure ah e hisab nge diya ye isa سبحان الملك القدوس سبحان الملك القدوس سبحان الملك القدوس رب الملائكة والروح دمال في فار اي එකමකු අනේ දම මේ අම්බා කියන් කියා එච්චනෝ එමීහකු අමිල්ල ඒ මීහකෝ අමිල්ලා ඉමාම් මිහස අමිල්ලා එකම කුඩ කුඩ කො රසූලුල්ලාහ සම ඉව්වාලව රබ්බුල් මලායිකති වර්රෝ වරම් මාඩ මාඩෝ කුරීසෆක තිබේ මෙන්න ඉවේවර එකලිෆාන විදාලව එයි එක්තන් කොළ ධම්මවලව්වාත රබ්බුල් මලායිකති වර්රෝ එතන් කොළ අමකන ඉවිලානි ආයේ ඉමාමියා කීමා ෆහුන් කියා ගොතේ ඒ බිදවය යහදාගන්නවා عن يومفاني وتر ما فا اللهم اني اعوذ برضاك من سخطك وبمعافاتك من عقوبتك واعوذ بك منك لا احصي ثناء عليك انت كما اثنيت على نفسك ادعاء بين ثابت وتر ني بك او ايدن يتر ثابت وني ميها ورا آه. فهو فهو سؤالين فهو سؤال ආදem ෆර්දු නමාද ස්තුකුරන් ජෙහනි මිස්කිතුවා ෆිර හිනුන්න ෆර්දු වගෙන් වනි ආ සුන්නෙන් නමාද කුරායරු අංහෙනකු වාහකේ කි කුරි කුරි කණ්ඩාෆියා නමාද බාතිලවා අංහෙනකු කුරි කණ්ඩාෆියා ෆිර හිනකු කුරි කණ්ඩාස් බාතිලෙන් වන් අංහෙනකු කුරි කණ්ඩාෆියා බාතිලෙන් හයදු වෙෆහුට්ටස් නේතස් ඒන අංහෙනකු කුරි කණ්ඩාෆියා නමාද බාතිලවාන ඒ රාජ්‍ය ගොතක අංහෙනකු කුරි කණ්ඩාෆියා බාතිලවාන දැන් කුත්තායෙක් කුරි කණ්ඩාස් බාතිලවාන හිමාරෙක් කුරි කණ්ඩාස් බාතිලවාන o kurimatige suturayen nen halu suturayaki namaz quran hunna miha sutura ba mi warab bodu masale kudinne sutura behetto muge masala miskituge namaz nam miya kujje hunutana ko farhani sonna quran ඒන ෆාෆෙරිවාන කුරිමති මිහු කොස්සිය ඒනස් ෆාෆෙරිවා නමාද කුරන් හුරි මිහාස් ෆාෆෙරිවා ඒ නමාද කුරන් හුන්න මිහා කුරි කෙන්නවා කි වරබ්බඩු ෆාෆයි වරබ්බඩු ෆාෆයෙන් නමාද කුරා hunna miha kuri kenwa ena e hunna ni hama evves tane kuri machan wa gotan hama e tam mitang ehenennu komme secche kuri maccha wa gota jehene ena sajida kura minwara kare hama sajida kurave ha wara tane mitaka tambegge niwaga faaragge niwaga ehennun mihegge niwaga en namadu kuran jehene ekane ehennun namadu kuran hutta ena suturain ninghaluga anghina kumihen gossiya namadu batilwan ena suturaya minwarum waga suturaga minwarum maadu rungos kennuwa namadu සුතුරාගේ මින්වරන් ගොස්සියා හැම ගොත කුත්තායි ගොස්සියා හිසාම් ගොස්සියා නමාද බාතිල් වන හිමාර දියාකස් බාතිල් රොංගේ ආ රොංගෙන් නුවානේ හැම එකනි සහරායගේ කනිවානේ එයි ඒ හැම එකනේ සහරායගේ ඉතුරු එච්චෙන් නුලිබෙජ්ජ මීහා රොගෙද්ද මලාර හදීස් ගයින් ඉතුරු එච්චෙන් නුලිබෙජ්ජ මීහා එම ලිබේ මීහුන්න කමකුණු දානෙත රොගේ එම රොගෙක් කමකුණු දානෙක් ගොතකයි හැම එකනේ සහරායගේ නහෝ මියාරු ඒක දිගුමින් එබහරි බයන් කරවවා මිස්ලු මුඛිරතිර් රහල් රසූලුල්ලාහ හන්සේ මිස්ලු මුඛිරතිර් රහල් ඒ ජමාලුගේ බයන්දා ගොඩිගේ ලෙගෙලන් ඉන්න බයගේ දිගුමින් ඒ ගානට කම් මුඛේ වහවා ම මදුගේ මියාවරුන් නංජිය මියා ඒ සුතුරාගේ දිගුමිනං උස්මිනං උස්මිනං එවරු මහට්ටන් ජේන එඤ්ඤතා බෙග්ගෙන ඉවගෙන හාම හාමයෙන් උනදන් තනු කුරම් විනවා සුන්න ඒ බයෙන් ඉල්මෙන විදාලේ සතර බෙට්ම කි වාජිබ කේ යා රසූලුල්ලාහ් සම අමරු කුරව වැෆුරීම ඒකලෙෆාන දුවා කුස්නේ සතර නොබහට්ට වෙන්න මාත් කුරව වැෆයි එහෙන් බයෙන් ඉල්මෙන බයෙන් ඉල්මෙන විදාලන වාජිබ කේ සතර බෙට්ම කි දැන් කොම්මෙ කොතව්‍යසේ ගද වෙගෙන් වා සුන්නත සුන්න මුක්කදායන් සතුරා ඒනගේ ෆහයිවානන කවුගේ සතුරා මෙහර වරද්දි උකම්මි ආම් මෙහර සුවාලේ ආමි සුවාලේ තෆ්සීර් කුරාන හැමඩ කුර මෙහර මීහකු නමාද එන මීහකු සුතරයකන් හදඤ්ඤා ඒන බැලන් ජිහේන ඒන මිසන් නමාදු නිමෙ නිමෙ ඔබ් වෙන ෆහතු ගොජස්සයගෙන වාන දැන් ඒන මිසක ඉන්නන් ජිහේ අස්ලු ඉනුන් ඒ රංගල කමෙන් එන මඩ කොල්ල ඒන කියාබට තකුලි ඉෂන් එජස්සි එහෙම ඒ ගොතන් හදාගෙන වාන මීහකු නිමෙ නිමෙ ඔබ් වෙන ෆහතුක ෆරාගෙන වාන e farhar balinjene enavse ferrito eronta ena taklifa kan nuani a evar wanji e evar balagen jene sutura kan hada den sutura hama emmen navs libe emme masai kurama eka kun vejje mi hakwane ta sutura a sutura demedun danya jene atum mana kuran ena e lazim eh නමාද බාතලෙන් වනෝති තිම්වන පාර වෙන දාන්දිමා කොෆියන ඔලොලයාගෙන එන හමලා දෙර ඒ රකුම සේනක නමාද බාතලෙන් වා Ah. ආමියන් නමාදු මිසාලක එකනි සෆේ සෆු ෆුරෆෝ තියෙන අරහම එකනි එන එකනි එන ජීහනේ කුරි සෆු මියකු දානවා ෆහත ආ ආ බා ආ කොප්පැලන් ජීහන දන්න මිහ ජීහනේ කොප්පැලන් ඒ වර බොඩ හයෝ කමෙන් ඒ මම නමාදුගේ බයෙන් හරකායතින් බර හුද්ද කුරවෑ ෆුර හරකායිත බය මේ මේ කරන්නේ මිහෙන් හදාලියස් නමාද පාතිල වන මිහෙන් හදාලියස් නමාද පාද නමාදුක හුද්ද බය කඳ රසූලුන් හදිස් වලනේ එම්මේ හෝ හිඟුමකි නමාදුක හිඟේ හිඟුම ඒ නමාදුක හිඟා හිඟේ මිසාරක සෆේ උනි වීතන් කොළ මියක වුදු ගෙල්ලිගෙන් දියයි නිකුමගේ ඒ තනජ්ජේන ෆහත් සෆ ගෝර මිහා හිඟා ඇලතදා ඒ වානි ආකන්ත තකද්දි වෙහින්න හයිගතු එමි රසූල් සමානුගේ ආකන්ත තකන්නෝ අස්සාහ්‍ය කන කුරවි කන්ත නමාද කුරවි ගොයි ආදෙ මිහා හිසාබු නිම්මාද මාදමයන් ඉරාද කුරවියා දැන් ඔන්න බෑ نعم، دايم وصلى الله وسلم وبارك على عبده ورسوله محمد وعلى اله وصحبه